කරුණු වෙන අවබෝධයක් ලබාගෙන ප්‍රයෝජනය ගන්නට පුළුවන්කම ලැබෙනවා ඇති. සතරදාන මහත්සේ විසින් පාටි බෝධ කියලා සෝත්‍රය දක්වා තිබෙනවා. එන සෝත්‍රයේ අංගුත්තරනිකායේ සතරපණපාතයේ දැක්වෙන සෝත්‍රය. එන සෝත්‍රයේ මෙන්න ආකාරයෙන් බුදුහාමුදුරුවෝ කර්ම ප්‍රකාශ කරනවා. සතුන්නම් කෝ විස්තරේ ධම්මානම් නැස්සේ කෝචී පාටිභෝගෝ සමනෝ බ්‍රාහ්මනෝ දේවෝ මාදෝ බ්‍රහ්මා බක්ඛෝතිවා දසක්ඛනෝ මේ ලෝකයේ ධර්ම හතරක් කරුණු හතරක් තිබෙනවා. ඒ කරුණු හතර කෙරෙහි කිසිම කෙනෙකුට අසවන්නට බෑ, සහතිකවන්නට බෑ. කිසිම ශ්‍රමණයෙකුටවත්, කිසිම බ්‍රහ්මණයෙක්, බ්‍රාහ්මණයෙකුටවත්, නැත්නම් දේවෝවා, මාරෝවා, බ්‍රහ්මාවා, කිසිම දුලියෙකුටවත්, කිසිම මාරයෙකුටවත්, කිසිම බ්‍රහ්මණයෙකුටවත් අසවන්නට, සහතිකවන්නට නැහැ කියන කරුණු හතරක් තිබෙනවා. අතමේ සංකල්පය ඒ කර්ම ඒ කර්ම හතර කුමක්ද? ජරා ධම්මාන ජරා ධම්මා මා ජීවිතී නක්ඛේ කෝචේ පාටිභෝගෝ. ව්‍යාධ ධම්මාන මා ව්‍යාධිතී නක්ඛේ කෝචේ පාටිභෝගෝ. මරණ ධම්මා මා නිමිතී නක්ඛේ කෝචේ පාටිභෝගෝ වෙන කර්ම සමන්තේ. කියන්නේ ජරාවට පස්සන ස්වરૂපයක් ඇති මේ ශරීරය ජරාවටපත් නොවේවා කියලා නැත්නම් ජරාවටපත් නොවීමට ඉඩ සම්බන්ධම් කියලා සහතිකමේ ඇති කිසිම දෙවියෙක් ධර්මයේ මාර්ගස්වරණය ධාතුවේ හෝ කවුරුත් නෙවෙයි. ඒ වගේම රෝග පීඩා හැදෙන ව්‍යාධි ධර්මෝ මේ රෝග බඳ රෝග පීඩා හැදීමට බඳුන් වන මෙම ශරීරය තුළින් රෝගයක් කරදරයක් පීඩාවක් නොවේවා කියලා සහතික වීමට සමත් කිසිවෙක් මේ රෝග ධාතුවේ නැහැ. වගේම මරණ ධම්මම්මා නිමිතිස්සනක්ෂේ කොටි පාටිභෝගෝ මරණ ධම්මයේ කියන්නේ මරණයේ ස්වභාවික පැතිමේ ශරීරය කවදා හරි දවසක නැරෙන්නට නොදී ජීවත් වන්නට අවස්ථාවගෙන යන්නට ඉඩ දෙනවායි කියලා සහතික වී ඇති කිසිම දෙවියෙක් කිසිම මාළෙක් කිසිම බ්‍රහ්මයෙකෝ කවරෙක් හෝ මේ ලෝකෙ තුල විද්‍යමාන වන්නේ නැහැ. ඒක නෙමෙයි. හතරෙනි කාරණාව වශයෙන් දක්වන්නේ යාන්පාණිත සාන් පාපසන්නාන් පාපසාන් සම්මානේ අන්තිලේසාන් පොණෝ භගසාන් සදරාන් දුක්ඛ පාපාඥායතින් ජාති ජරා මරණ සංවත්තන සානේ සංස්ක හේතං විපාකෝ නානිපත්තටි නස්තිකෝටි පාටිභෝගෝ මේ ලෝකේ යම් කිසි කර්ම තියෙනවා ඒ කර්ම වල ශක්තිය මට විපාක දෙන්නට නොදේවා නැත්නම් මේ කර්ම ශක්තිය විපාක දෙන්නට ඉඩ නොදී සම්බන්නම් කියලා කියන්නට පුළුවන් එහෙම සාතික වීමක් කරන්නට පුළුවන් කිසි වෙන මේ ලෝක ධාතුවේ ඇත්තේ නැහැ මේ කරුණ හතර තමයි බුදුන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ සිටියෙකුට සාහිතක වන්නට බෑ අරම හතර. එතකොට මේ මහත්මයා මේ පාසක මහත්මයා දැන් අවුරුදු 70 වෙනවා. එතන දැන් ක්‍රමයෙන් වයස සිටින් ටික පුංචි කාලයේ දෙස අපසට ඇදී බලන්න. දැන් ටිකක් කල්පනා කරන ඔන්න අපි තමන්ගේ ජීවිතයේ තිබෙන අවුරුදු 4ක 5ක වගේ ළමයෙකුගේ වයසක් තිබුණා. දැන් මේ අවුරුදු 4 5 වයස අවුරුදු 10 12 කේවල සීතාවත් සිටින සමයක් බවට පත් වුණා. දැන් කල්පනා කරන අවුරුදු 17 18 තරුණ ජීවිතයක් තිබුණා. තරුණ මදේ ඔක්මෙන් වූ කාල ජීවිතයක් තිබුණා. දැන් අවුරුදු 20 25 35 ආදී වසන් ක්‍රමයෙන් වයස දෙවි ගියා. ඒ කාල පරිච්ඡේදයේ කොහොමද හරිය 50 තත්ත්වයටපත් වුණා නැදී කියලා ඒකත් ප්‍රකාශ කරනවා එවැනි කාල පරිච්ඡේදයක තිබුණා. දැන් මේ වයසව ගියස්සාට පමණ වයසට ගොස් සිටින මේ ජීවිතයේ දැන් මේ තත්ත්වයටපත් වෙලා තිබෙනවා. මේ වෙනස් වීම කිසිම කිසිමකට බැලක් කියන කාරණාවක් නෙවෙයි මේ වයසට යන එක ජරාවට පත්වන එක ජීවන භාවයට පස්සනයක වළක්වන්නට පුළුවන් කාරණාවක් නෙවෙයි. මේක තේරුම් ගත යුතුයි. තමා වයසට යනවා නම් තමා ජරා ජීවන භාවයට පත් වෙනවා නම් ඒ ගැන හිතලා සංකා වීම කිසිසේත් නොකළ යුතු කාරණාවක්. ඒක ඒ සංකා වීම තුන සිතේ කලකිරීමක් ඇති කර ගැනීම තුන නැත්නම් සිතට ඒක ගැන සිත ඒ ගැන හිතේක දුක් වීම තුලින් ඒක කිසිම පිළියමක් බවට පත්වන්නේ නැහැ. ඒක පිළියමක් නෙවෙයි. අර තියෙන තත්ත්වයේ තවත් දුක් භාවයට පත් වීමට ඒ ආකාර ආකාරයෙන් සතුටුසේ අවුහත්තා දක්වන වයස් ගතේලා සිටින්නේ කියලා හිතලා කිසිසේත්ම දුක් වන්නට එපා කිසිසේත්ම පසුතැවෙන්නට එපා මේක තමයි ලෝක ස්වභාවය මේක මට විතරක් පොදු ධර්මතාවයක් නෙවෙයි මේ ලෝකේ සෑම කෙනාට උපම ලෝකයේ උපන් සෑම කෙනෙකුම පොදු ධර්මතාවයක් කියලා හිතලා හිත නැදහත් සබා ගන්නට මේ මොහොතේ සිතම උත්සාහ වන්නට ඕන කිසිම ආකාරයෙන් මම ජරාවටපත් වී ඇති පුද්ගලයෙක් කියලා හිතලා දුකකටපත් වන්නට එපා පසුතැවීමකට සත්වන්නට එපා. මේකයි ලෝකෙට හිතලා ඒ ලෝක ස්වභාවය ලෝක ස්වභාවයෙන් බාහිර කරලා හිත මදහත් සබඳන කටයුතු කරන්නට උත්සාහ ගන්න. එසේ මනස ප්‍රතිපාලන සිත කටයුතු සිත මදහත් සබඳන කටයුතු කිරීමට හැකියාව ලැබුණොත් හිතට විශේෂ විශාල පතනයක් ලැබෙනවා. දෙවන කාරණාව තමයි යාදම්මාන මා ව්‍යාදී කීති නැත්තේ කෝටි බාද බොහෝ සමනවා බ්‍රාහ්මනවා දීවෝවා මාරෝවා බ්‍රහ්මවා කෝටවා ලෝකස්මන කියන එක. මේ ව්‍යාදී රෝග පීඩා කරදර. මේ ශරීරයේ උපදිනකොටම අපි අරගෙන එනවා කර්ම තුනක්. උපන්දින පැයක් දවසෙන් අපි අරගෙන එන්නේ. ජරාවත් අරගෙන එනවා, ව්‍යාධියම රෝග පීඩාත් අරගෙන එනවා, මරණයත් අරගෙන එනවා. මේවා අපි උපදිනකොටම ගෙනාන ලද ධර්ම. ඒක නිසා මේ රෝග පීඩා ඇති වුණාට පස්ව ඒ ගැන හිතේසා මානසික වශයෙන් දුකකටපත් වෙනවා නම් ඒ ගැන හිතේසා කලකිරීමකටපත් වෙනවා නම් අර රෝගය තව තවත් ඒක නිසා උග්‍ර වෙනවා විනා ඒක කිසිම දෙන පිළියමක් වෙන සහනයක් දෙන දෙන ක්‍රියාවක් වන්නේ නැහැ. ඒ නිසා මේ ශරීරයේ විවිධ රෝග ඇති වෙන්නට පුළුවන් බව ඇති විය හැකි බව නිරන්තරයෙන්ම සිහිපත් කළ යුතු කාරණාවක්. බුදුරජාණන් වහන්සේ කුමාර නකුලපිට කියන මාත්මයෙන් ධාතුණයකට ප්‍රකාශ කළා මේ රෝග හැදෙන ශරීරයක් ඇතුව සබා රෝග හැදෙන ශරීරයක් සබාගෙන මම නිරෝගී කියලා නම් කෙනෙක් ප්‍රතිඥා දෙනවා නම් සහතික වෙනවා නම් මෝඩකම හැර ඒක වෙන මොකක්ද කියන්නේ ඒ කියන්නේ නිකන්සෙන් රෝග පීඩා හැඳින්වීම හැදීමට බඳුන් වන මෙම ශරීරය ඇතුව අප කියනවා නම් අප නිරෝගීයි කියලා ඒක අපේ තියෙන මෝඩකමක් කර වෙන දෙයක් නෙවෙයි. මේ රූප විෂාකාර රෝගයේ දත්ත ධර්ම සූත්‍රයේ දක්වපට වෙන ආදීන සංඥා ගැන ඒ විස්තර කරන අවස්ථාවේදී දක්වන විවිධ ආබාධයන් සංඛායේ උපජ්ජන්ති මොනයි විවිධ රෝග පීඩා ඇති වෙනවා කියලා. මේ තේකන් චක්‍රෝග සතරෝග භංග රෝග ජීවා රෝග කාය රෝග සීත රෝග කන්න රෝග මත රෝග දන්ත රෝග පාත සාසෝ තිනාස දව ජල කුච්ච රෝග මච්ඡා පස්සන්දිකා සෝදා විසුචිකා කොත්සං ගණ්ඩෝ පිලාසෝ සෝසෝ අපමාරෝ බද්දෝ කණ්ඩෝ කච්චෝ රකසා විතච්චිකා දෝනික දිත්තං මඳු මේහෝ මනස සිරක බලන්දලා. මේ ආදි වශයෙන් ඒක තමයි යහපත තියෙන පාඩේ. මේ ගුණානන්ද සූත්‍රයේ මේ පාඩේ තියෙනවා. එතකොට ඒකේ තියෙනවා මේ ශරීරයේ තුල විවිධාකාර රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒ රෝග ඇති වෙනවා චක්කු රෝග, සෝත රෝග, කන රෝග ඇති වෙනවා, කන රෝග, ඒ වගේම නාසය රෝග, දිවෝගේ රෝග ඇති වෙනවා. මේ කියන මුඛ රෝග, හස්මුවේ හතර තුල විවිධාකාර රෝග ඇති වෙනවා. අන්තිමේදී කියනවා අංශ පිළකා බරන්දලා. අංශ භාගය දෙන්නත් පුළුවන් කෙනෙකුට අංශා කියන්නේ ඒකයි. පිළකා කියන්නේ පිළිකා කෙනෙකුට දෙන්නත් පුළුවන්. මේ විදිහට මේක රෝග වලත් බුදුරජාණන් වහන්සේ මේ ශරීරය තුළ ඇතිවන ආකාරය ගැන පෙන්වන්න කරලා තියෙනවා. රෝපණිච්ඡම් පබං කරන කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ මේ ශරීරයේ රෝග හැදීමට තියෙන කැඩෙනක් වගේ. ඒ කියන්නේ රෝග නිච්ඡම් පබං කරන නිරන්තරයෙන් දිගින් යන මේ ශරීරයේ රෝග හැදීමට තියෙන කැඩෙන මේ සත්‍යය තේරුම් ගත යුතු කාරණාවක්. අපගේ ශරීරයේ නිරන්තරයෙන්ම විවිධාකාර රෝග වලට බඳුන්ගේ හැටි විවිධාකාර රෝග පීඩාවලට අපි බඳුන් වෙනායි කියලා. ඒකේ මුඛ රෝගෝ මුඛ රූපයේ පිළිබඳ මොකේ විවිධ රූපයට වන්නට පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. ඒ වගේම අංක අංක භාගය ඇතිවන්නට පුළුවන්. සීලක සුදුකා රෝග ඇතිවන්නට පුළුවන්. ඒකට විශේෂ හේතු තියෙනවා. ඕක නැමේකම කර්මයක් පදනම් කොටගෙන කර්මය නිසා නැති වෙනයි කියලා බුදුහාමුදුරුවෝ කිසිදෙස් ප්‍රකාශ කරන්නේ කරන්නේ නැහැ. නමුත් බොහෝ විට අපි කරනගත කර්ම වල විපාක පැත්තෙන්ද අපිට මොහොන පාන්නට සිදු වෙනවා. ඒක ගැන අපි සිහිපත් කරන්න ඕන. විශේෂයෙන්ම මුඛයේ රෝග ඇති වෙනවා නම් ඒ ඇතිවීමට ප්‍රධානතම හේතුව අකුසල සංඥා තමයි උසස් කෙනෙකුට නිඳා කිරීම, පරිභව කිරීම, දැනීම, දෝෂාරෝපණය කිරීම යන අකුසල සංඥා. විශේෂයෙන්ම ප්‍රසේ බුදු කෙනෙකුට බුදු කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට වෙන්නේ. ශ්‍රේෂ්ඨ උත්සමයකට යම් කිසි කෙනෙක් නම් ආකාරයකින් ඒ විදිහට වචනේ නරකාකාරයෙන් කටයුතු කළා නම් වචනේ දෝෂාරෝපණය කළා නම් දේශනය කළා නම් දැන්නා නම් ඒකේ විපාකයක් වශයෙන් මොකනපන් භවයක් තාස්සම මොක රෝගයක් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ඔය පිළිකාරණ රෝග ඇතිවීමට වෛද්‍යවරුන් කියනවා ගුලත් එක ඇතිවීම දුම්දී මැනි කාරණා හේතු වෙනවා. ඒකත් අමතරව ඒ පිළිකාරණ දීමට හේතුකාරක කරන ඒ ධාන ශක්තිය වශයෙන් තමයිගේ ශරීරය තුල තිබෙනවා නම් ඒ වගේම සිගරට් ආදී පානය කරලා තියෙනවා නම් ගොඩක් දෙනෙක් විශේෂයෙන්ම දුම්කල හොන සමග කාලා තියෙනවා නම් මොකද මොකේ පිළිකාරී රෝග ඇතිවන්නට පුළුවන් කියලා වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. මේක ඒ හේතුන් ඉතේ ඇතුණා සමහරුන්ට ඒ රෝගය ඇතිවන්නේ. ඒ කියනවාට කර්ම ඔක්කොම තිබෙන සමහරුන්ට මොකේ පිළිකාරයක් ඇතිවන්නේ. ඒ කියන්නට හේතුව මොකක්ද? කලින් කොළඹ අකුසල කර්ම විපාක පස්තිය සමාජයේ සිට සමාජ විපාකයක් දීමට තිබෙනවා නම් මේ විපාකයෙන් අපට ගැලවෙන්නට පුළුවන් කමක් නැහැ. විපාක සත්‍යයට අප මොහොන පාන්නට සිදුවෙනවා. ඒක නිසා කර්මය ගැන සිහිපත් කළ යුතුයි. මා විසින් අතීතයේ මෙවැනි අකුසල සංඥා කරලා ඇති ඒ කර්මයේ විපාකයක්වත් වෙනවා. මට මේ විදිහට රෝපිය රෝගයකට බඳුන් වීමට සිදු වී තිබෙනවා. එම නිසා මම මේ රෝගය ගැන හිත හිතා පසුතැවෙන්නේ, හිත හිතා දුක්වන්නේ, මා රෝගී කියලා රෝගී කියලා හිතලා කලකිරීමකට පත්වන්නේ නැහැ කියලා හිතලා හිත නැදහත් සබා ගන්න කරන්නට කටයුතු කරන්නට ඕන. කර්මය ගැන විතර සිහිපත් කරන්න. කර්මය ගැන සිහිපත් කරන විට අපේ සිතට නැදහත් භාවයක්, උපේක්ෂිත භාවයක් පහත් වීම ඇති කර දෙන්නට පුළුවන් ශක්තිය අපිට තිබෙනවා. අපේ සිතේ නැදහත් භාවය, උපේක්ෂිත භාවය ඇති වෙනවා. එම නිසා ඒ කර්මය ගැන නිරන්තරයෙන්ම සිහිපත් කරන මේක මානසික ගණන්වල කර්මයක විපාකයක් මා මේ අත්දැකීමේ. මේ විපාක ශක්තිය මා කරන ලද කර්මය කර්මය දෙමකින් කොට බාර ගන්නට මට බෑ. ඒකේ වග සැපසීම බාරගත යුත්තේ මා විසින්. මගේ දුවාම පුරුෂේ භාර්යාවක් විසින් දරුවෙක් විසින් මම කරපු කර්මයක් නෙවෙයි මා මේ අත්දැකුනේ. මා විසින්ම කරන ලද අසුතර කන්නේක විපාකයන් මා විසින් මේ අවස්ථාවේදී අත්දැකීමේ මේ කර්ම න්යාමයට මම යටත් වන්නටම ඕනේ. මේක මගේ කර්ම ශක්තිය කියලා හිතලා සෑහීමකට සැනසීමකට නැගිට මඳහත් භාවයකට පත් කර ගන්නට උත්සාහවන්ත වෙනවා. කිසිසේත්ම පසුතැවෙන්න එපා, දුක් වන්නට එපා. ඒකේ පසුතැවීම දුක් වීම පිළියමක් නෙවෙයි. ඒක රෝග මාර්ගයේ පවත්වීමට හේතුවක් වනවා. එම නිසා ඒ ආකාරයෙන් සිත නැදහත් ප්‍රකාරයෙන් කටයුතු කරන අතරම මෙවැනි කර්ම වෙනින් මත මම සිදු කරන්නේ නැහැ කියලා හොඳ කුසල කර්ම කරන්නට පොරොත්තු වුණා නැතොත්. වචනේ යහපත් වචන සිදු කරන්න. ඒ කියන්නේ කෙනෙකුට ධම්මේ කියලා දෙනවා නම් වචනය කොනලන යහපත් ක්‍රියාවක්. නමුත් එහෙම වචන පිට කරන්නට බැරි නම් සිතින්ම ඒ යහපත් වචන පිට කරන විදිහටම අපට සිතින් සිතන්න පුළුවන් මේ යහපත් වචන. ඒ කියන්නේ බොරු නෙවෙයි, සත්‍ය වචන, හේලම් නෙවෙයි, ඒ වගේම පරුස වචන නෙවෙයි, අන් අය ප්‍රිය කරන වචන. සාමාන්‍යයෙන් වතුරු කරන ධර්මවන්ද නැත්නම් භාව්‍යාවට පවා ප්‍රිය වචනේ කතා කරන්නට පුහුණුවන්නට ඕන. අර ඒක කලින් කරන අකුසල සත්‍යයෙන් ධර්මන්තරතම මෙතේ මෛත්‍රී සාගත සිතක් පෙරදරි කරගෙන එවැනි වචන පිට කරනවා නම් අඩු කරගන්නට නැත්නම් පරමද්දවට හෝ සහනයකට පත් කරගන්නට හැකියාවක් ලැබෙනවා ඒ සසල සම්මාන නිසා. ඒක නිසා ඒ ආකාරයෙන් ඒ රෝගිය රෝගය ගැන ඉතලා දුක්වන්නේ නැතුව නැදහස් හිතක් ඇති කරගෙන කර්මය ගැන සිතමින් නැදහස් හිත නැදහස් භාවයට සිත පත් කරගෙන ක්‍රියාශීලී වචන යහපත් වචන කතා කරන්නට මේ මොහොතේ පුතන් ඉදා ගන්නවා නම් ඒක ඉස්සම්වත්ම සුදුසු ක්‍රියාවක්. කම්මේ පාත් වලින් අපිට ගලවන්නට පුළුවන්කමක් නැහැ. තුන්වෙනි කාරණා වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දක්වා වදාළේ වියා ධම්මාන මාර්යාදී කියනවා ඒ ඒවා බලන ධම්මාන මාමුීති නත්තිකෝ සීපාටි භෝගෝ කියලා. මරණයට පත්වන මේ ශරීරය මරණයට පත් නොවේවා කියලා කාටවත් සහතික වන්නට බැහැ නැත්නම් මරණයට පත් වෙන්න තියෙනදී සබන්නම් කියලා සහතික වන්නට පුළුවන් කිසිම දෙයක් මාරෙක් මේ ඔක්කොම අවරකෝ අවරකන් මේ ලෝකෙට හදන්නේ එම නිසා මේ මරණය ගැන සිහිපත් කළ යුතු ඉස්සත් මොහොතේ ලෝක ස්වභාවය අවබෝධ කරගත යුතුයි අපි දැනේ ඇත්ත ඇතිසතියෙන් තේරුම් අරගෙන ඇත්ත ඇතිසතියෙන්ම තේරුම් අරගෙන ඇත්ත ඇතිසතියෙන්ම තේරුම් තේරුම් අරගෙන ඒකට නොකියව මුහුණ දෙන්නට උත්සාහ ගන්නට ඕනේ. මා ඒ වචනේ නැවත නැවත ප්‍රකාශ කළේ මේ යථා ස්වરૂපය. මේ ශරීරයේ තියෙන යථා තත්ත්වය නියම වශයෙන් සමාජයේ සුදුට කාවද්දාකට ඉදිරි කරන කර්ම පෙන්වා දීම සඳහායි. මේ මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න. විශේෂයෙන්ම මේ ලෝකයේ උපන් සෑම කෙනෙක්ම මරණයට පත්වන ආකාරය ගැන සිහිපත් කළ යුතුමයි. බුදුවරුත් ලෝකයේ පහළ වුණා සම්මා සම්බුදුවරු මේ පමණක් නෙවෙයි පසේ බුදුවරුත් ලෝකයේ පහළ වුණා සම්ම කෙනෙක් මරණයට පත් වුණා කියන නම් කරා. අත්සාරක මහා ශා วก වැනි අය ලෝකේ පහළ වුණ රහතන් වහන්සේලා පහළ වුණා ඒ අය මරණයටපත් වෙනවා. මේ ලෝකයේ ඉස්සර ආත්ම ඉස්සර හිටපු සංසාර පස්සිය සිටින මේ සෑම සත්‍යයකම මරණයටපත් වෙලා තිබුණේ. දැන් සිටින සත්‍යෝ සෑම සත්‍යයකම ඒකාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා. අනාගතයේ ඉපදෙන යම් සත්‍යයක සිටින ඒ සියලුම සත්‍යෝ ඒකාන්ත වශයෙන්ම මරණයටපත් වෙනවා. මේ මරණයෙන් මට කිසිසේත්ම බැලෙන්නට හැකියාවක් නැහැ කියන අවබෝධය ඇති කරගන්නට ඕනේ. මරණයට කියවිය යුතු නැහැ. විශේෂයෙන්ම මරණයට කියවිය යුතු නැහැ. මරණයට මුහුණ දෙන්නට ඕන. මොකද මේ මරණයට පස්සෙන එක ලෝක ස්වභාවයක්. ඒ ලෝක ස්වභාවයට අපි යටත් ගන්නට ඕන. මරණයෙන් ගැලවන්න, ගැලවී යන්නට පුළුවන් සමත් කෙනෙක් නැහැ. අනිත් පැයෙන් මේ මරණ මොහොතේදී අපි යම් කිසි දෙයක් කෙරේ ඇලීමක් ඇති වුණොත් එහෙම යම් කිසි දෙයක් කෙරේ බැඳීමක් ඇති වුණොත් එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් කෙරේ යෝ දෙයක් කෙරේ යෝ ගැටීමක් ඇති වුණොත් එහෙම ඊට වශයෙන්ම මරණ මොහොතේ සිදු ඇලීම් ගැටීම් නිසා දුකේ උපදීමට ඒක හේතු වන්නද බොහෝ දුරට ඉඳ තිබෙනවා. අත්ක වශයෙන්ම තේරෙනවා. ඒක නිසා මරණය ගැන සෑම කෙනෙක්ම සෑම දවසකම සිහිපත් කළ යුතුයි. විශේෂයෙන්ම මේ උපාසක මහත්මයා අද පටන් මේ මරණය ගැන සිහිපත් කිරීමේ මරණානුස්සති භාවනාව වඩන්නට පුරුදු වෙන්නට ඕන. මගේ ජීවිතයේ සාර්ථක වශයෙන් මිනිස්යෝ ධර්මයක් මා ඒ සාර්ථක වශයෙන්ම මරණයට පත් වෙනවා. මගේ ජීවිතයේ අනිත්‍යයි මරණය නිසයි කියලා නිතර නිතර සිහිපත් කරන්නේ. මගේ ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි ජීවිතය අනිත්‍යයි මරණය නියතයි මේ මරණයට පත්වන විට මා කවරදාද යන්නේ මා සතු වස්තුවක් තියෙනවා නම් දෙයක් දොරක් හරි මොකක් හරි එකක් නම් මම කෝ වස්තුවක් තියෙනවා නම් ඒව මම අරගෙන යනවාද මට අරගෙන යන්න බැහැ කියලා හිතනවාද බැහැ ඒ වගේම මා අසුර කරන දරුවෙක් හෝ නැත්නම් භාර්යාවක් හෝ වෙනත් නෑදෑයෙක් මිත්‍රයෙක් හෝ මට අරගෙන යන්නට පුළුවන් කමක් තිබෙනවාද ඒත් ඒක දෙන්නාට පස්සට බබා ගන්න තිබෙනවා ඊට අමතරව මම මේ අලුත් කරන මා මේ ප්‍රිය කරන මගේ ශරීරය මගේ මේ කය මට අරගෙන යන්නට පුළුවන් දෙහෙර ඒකත් මට අතනට දාලා යන්න කිසි දෙනවා. මට වෙන කරන්නට දෙයක් තියනවාද මට වෙන කරන්නට කිසිම විකල්පයක් නැහැ. මේ සියල්ලම මට අතහරින්නට සිදුවෙනවා, සිදුවෙනවා, සිදුවෙනවා ඒකාන්ත වශයෙන්ම මේ සියල්ලම මට අතහරලා දාලා යන්නට සිදුවෙනවා කියන අවබෝධය සෑම දවසම මම මේ ගැන සිහිපත් කරලා ඇති කර ගන්න උත්සාහ ගන්න ඕනේ. එසේ ඒ අවබෝධය ඇති වෙනකොට මරණ මොහොතේ මේ සියල්ල මම අතහරිනවා නම් දැන් මම මේවා සියෙන් අතහරිනවා කියලා සිතින් අතහරිනවා. දැන් මේවා සිතම තව විනාඩි ගන්න හිත උදේට අපි තමයි මරණය ගැන සිතපත් කරනවා එක ජීවිතය නේතෝදන්නයක් මරණය නේතෝදන්නයක් මම නැරෙනකොට මේ ඔක්කොම අතහරින්නට ඕනේ කියලා ඒ අවබෝධය ඇති වුණාට පස්සේ දැන් මම මේ සිතින් මේ සියල්ලම අතහරිනවා කියලා අතහරින්නට පුළුවන්. මේ ඔක්කොම සමාපත්‍ය යන කිසි දෙයක් තියනවා නම් ඒ ඔක්කොම සිතින් අතහරින්න අල්ලගන්න දෙපා. තමයි අසුර කරන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අය කෙරෙහි ඇලිලා බැඳිලා ආසාවෙන් අල්ලා ගන්නට සහදින්න. වෙන කරන්න දෙයක් නැහැ. ඒ වගේම සමාජයේ ජීවිතයේ විශේෂයෙන්ම ඇලීමක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් ඒකත් තමත ජීවත් වීමට අපේක්ෂාවක් ආශාවක් තියෙනවා නම් ඒක දැන්නම අතහරින්න. ජීවත් වීමේ ආශාව තියාගෙන ඉඳලා කටයුතු කරගෙන තුළින් ඇත්ත වශයෙන්ම දුගතියටයි උපදින්නට සිදුවන්නේ. ඒක නිසා ජීවත් වීමේ අපේක්ෂාවත් ඉතින් අත්හරිනවා. එතකොට ඒ කියන සිතින් අතහරින්න පොරොත්තු පුහුණු වුණාට පසුව නිමිත වශයෙන්ම සත්‍ය වශයෙන්ම මරණයට පත්වන අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවන විට අපට පහසෙන්ම මේ සියල්ලම අතහරින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා අපට සුභතියක උපදින්නට ඒකාන්ත වශයෙන්ම හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම තේරුම් ගන්න මේ ලෝකයේ සෑම සංස්කාර ධර්මයක්ම නැති වෙලා පැවතිලා නැති වෙන ධර්ම සම්බේ සංඛාරා අනිත්‍ය සම්බේ සංඛාරා වය ධම්මා සම්බේ සංඛාරා හය ධම්මා සබ්බේ සංඛාරා විරාග ධම්මා සබ්බේ සංඛාරා නිරෝධ ධම්මා මේ ලෝකයේ තියෙන සියලුම දේවල් කන ඇති කන නැති ලෝකයේ සියලුම දේවල් අනිත්‍යයට යන ධර්මයි තමාගේ ජීවිතයත් ඒ ජීවිතයත් එහෙමයි තමා අසුර කරන අයගේ ජීවිතයත් එහෙමයි කන නැති සියලුම දේවල් එහෙමයි අනිත්‍යය කියන්නේ අනිත්‍යය යනවාමයි ඒක තේරුම් ගන්න මේ ඔක්කොම විනාශ වී බය බය සේවි සේවි ජීවිතේ යන ධර්ම. තමන්ගේ ජීවිතය අරගෙන කල්පනා කරන ජීවිතේ ජීවිතේ ජීවිතේ යන ආවේ. මේ සත්‍යය තමයි මේ මොහොතින් මොහොතම තනා ජීවත් වෙන කාලයේ සේවි සේවි යනවා ජීවිතේ යනවා. එතකොට මරණයට මොහොතින් මොහොතම අපි සිත් වෙනවා. මෙන්න මේ தත්යේ තේරුම් ගන්න මේ සියලුම සංස්කාර ධර්ම ලෝකයේ අතීත ජීවි පණයි සම්නිච්ඡාන සංඥාවන ඒ කාන්ත වශයෙන් අනිත්‍යය. ඒ කාන්ත වශයෙන්ම ඒවා විනාශ වෙන ධර්මය, ඒවා දෙවිදේ යන ධර්මය මේවා කෙරේ ඇලීම සුදුසු නැතේ මේවා කෙරේ අතහැරීම විරාගය ඇති කර ගැනීම සුදුසුය කියන හැඟීම ඇති කරගෙන මේවා කෙරේ විරාගයක් ඇති කර ගන්න උත්සාහයන් බැඳීම අතහරින්න. බැඳීම අතහරින්න. ඒ බැඳීම සම්බන්ධ සිටියොත් එහෙම යහපතක් සිදුවන්නේ. බැඳීම අතහැරියොත් එහෙම යහපතක් අත්පත් අත්පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මට දැනගන්න ලැබුණා මේ මහත්මයා භාවනා කරලා පරිපූර්ණ කෙනෙක් කියලා. සමාධිය පිටපත් කරගන්නට පුළුවන් කෙනෙක් කියලා දැනගන්න ලැබුණා. ඒකත් අමතරව විදර්ශනා භාවනාවෙන් ධර්ම කියන මට්ටමට පිටපත් කරගන්නට හැකියාව ලැබුණ කෙනෙක් කියලා අදහස් මට මට කරුණ දැක්වුවා. එම නිසා මේ මාත්‍රාට මේ කම විකාශන සාමයෙන් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව මේ කර්ම සාධක කරගෙන සමාධියේ පිට සමාධිමත් කරගන්නට නැත්නම් අර විදර්ශනාවේ ඉහළ තත්ත්වයකට පිටපත් වුණා නම් ඒ තත්ත්වයටපත් කර ගැනීමට මේ කියන කරුණ උපයෝගී වෙනවා. මේක සම්පතේ නැවත අහන්න අහලා ඉවරලා මේ සියලුම සංස්කාර ගන්න අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සිහි කරන්න. මේ ඔක්කොම ධර්ම ඒකාන්ත වශයෙන් දුක දුක දුක කියලා කල්පනා කරන්න. මේ ශරීරයේ සම්මය මුදුන දවසේ ඉඳලා මේ දක්වාම කුලිසනම් දුකක් මේ ශරීරය තුළින් අත්පත් කරලා දුන්නද දැන් තමයි කොච්චර දුකක් දැක්කගෙන සමහර විට උවිත වඩා දරුණු වූ දුක් උවිත වඩා ප්‍රබල වූ දුක් උවිත වඩා මාරාන්තික වූ දුක් අනාගතේ අත්දකින්නට සිදුවන්නට පුළුවන්. මේකයි ස්වરૂපයකයි. ඒ කාන්ත වශයෙන්ම මේක දුක. මේ දුක් ලබා දෙන මේ කයට ආශා කරන්න ඕනද, ඇලුම් කරන්න සුදුසුද? එහෙමයි කල්පනා කරන්න ඕන. මේකනම් දුක් ලබා දෙන මේ කයට මම ආශා කරන එක හොඳද? නිත්‍ය දුක් ලබා දෙන එකට ආශා කරනවා නම් මම මහා මෝඩේ මිනිස්සෙක් කියලා කල්පනා කරනවා. මේ තරම් දුක් ලබා දෙන මේකට ආශා කරන්න හොඳ නෑ. මේ ආශාව මම අත්හරිනවා කියලා මේ කය පිළිබඳ තියෙන ආශාව අත්හරින්නේ. මරණය ගැන කියන බිය සම්පූර්ණයෙන් අතහරින්න මරණයට සූදානම් වන්න මරණයට නොබිය මුහුණ දෙන්නට පුරුදු කරනවා ඕනෑම දෙයක ඕනෑම දෙයක් නැති යන ස්වභාවයකට පත්වන ධර්මයි මනස වියන ධර්මයි ඒක නිසා මේ ජීවිතය නියත වශයෙන්ම නැතනවා නියත වශයෙන්ම මරණා නියත වශයෙන්ම විනාශ වෙනවා ඒක නිසා මේ කය කෙරෙහි මගේ කිසිම ඇලීමක් නැහැ කිසිම බැඳීමක් නැහැ මේක ඇලෙන්නට සුදුසු දෙයක් නෙවෙයි මේක බැඳෙන්නට සුදුසු දෙයක් නෙවෙයි කියලා අතහරිනවා අතහරිනවා අතහරිනවා සිටින් අතහරින්නට උත්සාහ ගන්න. දුක් වේදනා ශරීරයේ ගැටෙන විට මේ දුක් වේදනා ගැන සිහියපත් කරන්න මෙන්න දුකක් මෙන්න දුකක් මෙන්න දුකක් කියලා. මේ දුක දෙකම සිටින් බලන්නේ දුකක් දුකක් දුකක් දැනෙනවා දුකක් දැනෙනවා දුකක් දැනෙනවා කියලා. සිටින් මේ දුක් වේදනාව දෙස බලන සිටින විට සමහර විට දුක ටික ටික අඩු වෙන්නත් පුළුවන්. නැත්නම් දුක වැඩි වෙන්නත් පුළුවන්. අඩු වුණත් වැඩි වුණත් දුක කියන එක අනිත්‍ය යන ධර්මයන් නිරන්තරයෙන්ම වෙනස් වෙන ධර්මයක්. මේ දුක තමන්ට ඕන විදිහට පවත්වා ගන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. මේ කය තමන්ට ඕන විදිහට පවත්වාගෙන යන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. මට ඕන විදිහට මේ කය මට පවත්වාගෙන යන්නට බෑ. මට ඕනෑ විදිහට මේ ශෝකය මට සුව කරගන්නට හෝ ඒක ඉක්මනට ඉතාලිමනේ සුවපත් භාවය ලබා ගන්නට ඕන නැති කමක් මට නැහැ. මට ඕනෑ විදිහට මේ ශරීරය තුළින් ඇතිවන මේ දුක් වේදනා ඇති නොකර ගැනීමකට පුළුවන්කම මට නැහැ. ඒවා ඒ කාණත්වයෙන්ම ඒක නිසා හටගන්න බල ධර්ම ඒවා අනාත්ම ධර්ම අනාත්ම ධර්ම අනාත්ම ධර්මයි කියලා. මේවා මගේ ධර්ම නෙවෙයි. මේවා මම නෙවෙයි කියලා සිතින් අතහරින්න දුක් කරගන්න. මේවා මගේ ධර්ම නෙවෙයි. මේවා මගේ මම නෙවෙයි. තමන්ගේ වේදනාව ගැන කල්පනා කරන මේ වේදනාව තමන්ගේ එකක් නෙවෙයි. තමන්ට ඕන විදිහට වේදනාව හසුරවන්නත් පුළුවන් ශක්තියක් දෙන්න ඕන. තමන් කැමති වුණත් නැති වුණත් මේ දුක් වේදනාව ඇති වෙනවා. දුක් වේදනාව ඇති වීමට හේතුවක් වූ හේතු කර්ම එකතු වුණාට පස්සේ මේක වශයෙන්ම දුක් වේදනාව අපට අත්දකින්න සිදු වෙනවා. එහෙමනම් මේ දුක් වේදනාව හේතු නිසා හටගත් ඵලයක් නේද කියලා කල්පනා කරනවා. මේ දුක් වේදනාව මගේ එකක් නෙවෙයි හේතු නිසා හටගත් පළයක්. මේක අනිත්‍ය ධර්මයක්, මේක දුක්ඛ ධර්මයක්, මේක අනාත්ම ධර්මයක් කියලා නැවත නැවත නැවත නැවත යලියට පුන පුනා සිහිපත් කරන්න. ඒ සිහිපත් කරනකොට අර කලින් භවනාවේදී යම් කිසි අත්දැකීමක් මේ මාත්මය ලැබලා තියෙනවා නම් ඒ අත්දැකීමට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ලැබීම ඇත්ත වශයෙන්ම සිතට විශාල සහනයක් දැනෙනවා. ඒ දැනීමෙන් නිරන්තරයෙන්ම ඉන්නට උත්සාහ ගන්න. නිරන්තරයෙන් ලෝකෙ මේ දේවල් ගැන කල්පනා කරන්න යන්න දෙපා දැන්. දරුවෝ ගැන කල්පනා කරන්න යන්න දෙපා. ඒ වගේම තමන් සතු දේවල් ගැන කල්පනා කරන්නට එපා. පුළුවන් තරම් දෙයක හිත ලෞකික පැත්තට යොමු කරන්න උත්සාහ ගන්න. සමාධිය ඇති වෙන ආකාරයට හිත පත් කරගන්නට කටයුතු කරන්න. මේ විදිහට කටයුතු කළොත් එහෙම හිතට විශාල සහනයක්, සැනසීමක් ලබන්නට නිහිත වශයෙන්ම හැකියි. මේ අනිත්‍ය වශයෙන් දැකීම තුළින් දුක් වශයෙන් අවබෝධ වීම තුළින් අනාත්ම වශයෙන් තමාම ප්‍රත්‍යක්ෂව අවබෝධ කර ගැනීම තුළින් නිහිත වශයෙන්ම කෙනෙකුට නිවන් සුව අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා බය බය වන්නට එපා. මේ මහත්මයා භාවනාවෙන් දිනුවක් ලබා තියෙනවා නම් සමාධි මට්ටමක් තියෙනවා කියලා මම ප්‍රකාශ කරා. ඒ සමාධි මට්ටම ඇති කරගන්නට පුළුවන් නම් ඒ සමාධියෙන් ඉන්නට උත්සාහ ගන්න. ඒ වගේම විදර්ශනාවතෙන් දිනුවක් ලබා තියෙනවා නම් ඒ විදර්ශනාවේ දිනුවෙන් යුතුව සිත දිනුවෙන්ම ඒ දිනුවට පසු අවස්ථාවෙන්න සිත පවත්වාගෙන යන්න උත්සාහ ගන්න. ඒ දෙකයි මේ මහත්මයා විසින් දැන් කළ යුතුවන්නේ. වෙන කිසිවක් නෙවෙයි. රෝගය ගැන හිත ඉඳා දුක් පන්න එක නෙවෙයි. මරණය ගැන හිත ඉඳා සංකා වීම නෙවෙයි. දැන් කලේතුව අන්තිමවත් නෙවෙයි. හිත පුරුවන් තරම් දුරට භාවනාවක් කරන සමාධිමත් කරන සමාධිත තේසිතින් එක. ඒ වගේම විපස්සනා වශයෙන් භාවනා කරගෙන යම් කිසි පරිසරයකට පත් කරගන්නට පුළුවන් නම් ඒ පරිසරයෙන් සිටින එක. මා දන්නවා. <coughs> සායනාන්තයේ හිටපු හාමුදුරුවෝ කෙනෙක් මෙවැනි මේ පිළිකා රෝගී අත්වේද පත් වූ කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ විදියට උපදෙස් දීලා තියෙනවා. උපදෙස් දුන්නාට පස්සේ මෑණියෝ ඒ උපදෙස් අහපු මෑණියෝ පුළුවන් තරම් දුරට ධ්‍යාන චිතවල සිත්වලට සිතපත් කරගන්නට හැකියාව අත්පත් කරගත්තා. ඒ ධ්‍යාන චිත්තයේ සිටින විට සිටීම නිසා ඇයගේ පිළිකා තත්ත්වය නිවාරණය වෙනවා කියලා පොතක දක්වාත් වෙනවා. මම මේක කියලා තියෙනවා. ඒක නිසා මේ සිත සමාධිමත් කරගෙන ඉන්නට පුළුවන් නම් මේ අඩු කරගන්නට බොහෝ දුරට ඒ සමාන සත්‍ය ඉවල් වෙනවා. ඒක නිසා දුක් වේදනාවට බය වෙන්න එපා. මේක තමයි දුක, මේක තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න. මේ දුක්ඛ සත්‍ය දක්වන මේ කයට මේ සිතට ඇලීමක් කියනවා මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරුම් ගන්න. මේ ඇලීමයි මේ මේකට මේ මේ කය කෙරෙහි තියෙන බැඳීමයි සම්පූර්ණයෙන් හිතින් අතහරිනවා නම් ඒක තමයි මාළබන මාර්ග සත්‍ය කියලා තේරුම් ගන්න. ඒ මාර්ග සත්‍ය වශයෙන් මේක තේරුම් ගත්තාට පස්සෙ යම් කිසියකින් නිරෝධයට පිටපත් වෙනවා මේක තමයි නිරෝධ සත්‍ය කියලා තේරුම් ගන්න. යම් මෙහෙම කටයුතු කිරීම තුළින් මේ මාත්‍රාට යහපතක් වෙනවා විනා කිසිසේත්ම අයහපතක් වන්නේ නැහැ. සුභ උපදින්නට හැකියාව ලැබෙනවා විනා කිසිසේත්ම දුක දිගාම නිවන්නට පුළුවන්නේ නැහැ. ඔය දුකින් පීඩිත වෙලා සංසාරන සංසාරන්නේ නැතුව සිත නැතහත් සහනශීලීව සතුටින් යුතුව සබඳන්නට පුළුවන්කම තිබෙනවා. මේ රෝග සත්‍යයේ ඒකයි ඒ සත්‍යයේ ඒ ආකාරයෙන් මුහුණ දෙන්නට ඒ ආකාරයෙන් කටයුතු කරගන්න හිතා ගන්න. අවසාන වශයෙන් අර කරුණ හතරකින් මම මේ කරුණ තුනක් ප්‍රකාශ කළේ. ජරාවට පත් වෙන ශරීරයේ ජරාවටපත් නොවේවා කියලා පත්වන්න දෙන්න ජරාවට පත්වන්න දෙන්න දෙන්නේ නැහැ කියලා කියන්නට පුළුවන් අපවන්නට පුළුවන් සම්පතේ මේ ලෝකේ නැහැ. රෝග පීඩා හැදෙනනේ ශරීරය තුළින් රෝග පීඩා හැදෙන්නට ඉඩනදී කපන්නම් කියලා සහස ගවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. මරණයට පත්වන මේ ශරීරය මරෙන්නට ඉඩ නොදී ජීවත් වන්නට ඉඩ සලස්වන්නම් කියලා සහතික වේවි කෙනෙක් නැහැ. මෙන්න මේ සත්‍යයේ තේරුම් ගන්න අවසාන කාරණාව තමයි අපි කර්මයක් කළා නම් අන්න ඒ කම්යන්ගේ විපාකයේ මානිපත්තිය කියන අත්‍යවශ්‍ය වාටිභෝගෝ අපිකල කර්මල විපාක සත්‍යයේ නොලැබේවා කියලා දෙපෙන්නට උදෙන්දී කබන්නන් කියලා සහතික වන්නට පුළුවන් කිසියෙක් නෑ ඒක නිසා කර්මය ගැන මා කලින් කියව නැවත නැවත සිහිපත් කරන්නයි කියලා මේ කර්මය ගැන නිරන්තරයෙන්ම සිහිපත් කරන්න පුළුවන් තරම් අකුසල කර්මෙන් ඈත් වන්න. සයිනින් වචන අපිට නොකරනවා වෙන්නට පුළුවන්. සමහර සිතින්නේ මාත්මා කුසල කර්ම කරනවා වෙන්නත් පුළුවන්. සිතින් සමහරට නොසතුට ඇති කරගෙන අමනාපය ඇති කරන, තරහව ඇති කරන, ඊර්ෂ්‍යාව, වෛරය වැනි දේවල් ඇති කරගෙන ඉන්නවා නම් ඒක සිතින් ඇති කරගන්නා කුසල. සමහර වචනයෙන් අකුසල කර්ම සිදු කරන්නත් පුළුවන් වෙනවා ඇති. ගම් කරනවා ඇති. මොකද අර රෝග පීඩාවට බඳන් වෙලා තිබෙන එක අන් අය නොරුස්කන ගතිය ඇති වෙනවා. සමහර විට අන් අයගේ ක්‍රියාපරිශීලී ක්‍රියාකලාපයන් පවා සමාජ කුසිවන්නේ, රුස්සන්නේ. ඒ නිසා බොහෝ විට වචනේ කඩු කරුකවන්නට පිළ තිබෙනවා. ඒ නිසා කය වචනේ පිට කියන තුන්දරම පුළුවන් තරම් සංවර සබාගෙන සහනශීලීව කටයුතු කළොත් එහෙම මේ මාර්ගයට යහපතක් විනා කවදාවත්ම අයහපතක් වන්නේ නැහැ. එසේම වේවා කියලා අපි ආශිර්වාදනය කරනම් ආශිර්වාද කරන්න. හොඳයි අපේ මේ දක්වා කියන ධර්මයේ කුටිකාරාන්තය මෙන්න මේකයි. මේ ධර්මයේ කුටිකාරාන්තය මේකයි. අපේ ජරාවට පස්සෙනක ලෝක ස්වභාවය ඒ ජරාවට පත්වන එක ගැන සිතලා කම්පාවන්නට එපා. මේක තමයි ලෝක ස්වභාවය කියලා ලෝක ස්වභාවය පිළිගන්නේ. රෝග පීඩා හැදෙන එක ලෝක ස්වභාවයක්. ඒ ගැන කම්පාවන්නට එපා, දුක් වන්නට එපා, පසුතැවෙන්නට එපා. ඒ රෝග පීඩා වල කර්ම විපාක සත්‍යයක් අනුව මට මේක ලැබෙනවා කියලා සිත සාහනශීලීව තබා ගන්න. මරණයට පත්වන එක ලෝක ස්වභාවයක් මරණයට බියවන්න දෙපා මරණයට නොබියව මුහුණ දෙන්නට පුරුදු පුහුණුවන්න මරණයට පත්වන විට මේ සියලුම දේවල් අතහරින්නට අද ඉඳන් පුරුදු වෙන්න සියලුම දෙන අසුර කරන යන්තා පණ ඇති දරුවෝ වගේ පුතුවාරි භාර්යාව හරි ගෙවල් දරුවා කියන ඔක්කොම දේවල් අතහරින්න පුරුදු වෙන්න මේ ආසාව මත යන්න දෙනා වෙන කරන්න දෙයක් නැහැ කියලා සම්මේ ගැන සිහිපත් කරන සම්මේ මට ගැලවෙන්නට පුළුවන්කමක් නැහැ කියලා මේ ආකාරයෙන් අදිට කරන විට මේ පංචස්කන්ධයේ මේ පරිවේගයේ තියෙන දුක ගැන අවබෝධය දැන් මේ මහත්යල පැහැදිලිවම තේරෙනවා. මේවා අනිත්‍ය යන ආකාරය ගැන පැහැදිලිව අවබෝධයක් තියෙනවා. ඒ ගාමතර මේවා Tamanට ඕන විදිහට හසුරවන්නට පුළුවන් ධර්මයේ අනාත්ම ධර්මයේ කියලා හැඟීමක් ඇති කරගන්න මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න උත්සාහ කරනවා. එසේ කිරීම තුළින් කණින් ලැබලා තියෙනා නම් යම් කිසි සල්සෝයක් ඒ ශ්‍රේත සිතපත් කරගන්නට පුළුවන් ඊටාමතරව පුළුවන් තරම් කය සිත වචනේ පුරුෂව කියන තුන්දරම හොඳ අපට යහපත් අදහස් හසුරවන්න නිරන්තරයෙන්ම සමාධියෙන් ඉන්න උත්සාහ ගන්න කියන එකයි අපි මේ දක්වා තියෙනද ධර්මයේ කිසිසාරාංශය හොඳයි එහෙනම් දැන් කල්පනා කරන්න අපිට මේ අර්ථ පරිස්කාර සහිතව වෙනත් මේ ධර්ම පුස්තකයේ උත්සාහිත පරිච්ඡේදන පූජා කළා ඒ වගේම ගලන්පස් පූජා කළා මේ මාත්‍යාගේ සියතින්මයි මේවා පූජා කළේ අත්ත වශයෙන්ම සංගරත්නයේ උත්සාහිතේ පූජාවක් කිරීම තුළින් අක්ෂර පුස්තකයේ අසීමිතයි අපරිමිතයි අසංකේයයි. ඒ කියන්නේ සංඛ්‍යාවකින් මෙතකේ කියා දක්වන්නට බෑ. අසීමිත වූ සීමාවක් මෙතකේ කියා නිම කරන්නට නැහැතිව අපරිමිත වූ පරිමාව මෙතකේ කියා නිර්ණය කරන්නට නැහැතිව ප්‍රසක්තියක් මෙන් දෙන්නේ. ධර්ම පුස්තකයක් පූජා කිරීමෙන් අත්වශයෙන්ම ප්‍රඥාව පූජා කිරීම, ධර්ම ඥාන පූජා කිරීම, ධම්මයෙන් දන් දීමක් සිදුවන්නේ. ඒ වගේම මේ ගිලන්පසත් පූජා කළා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් දක්වලා තියෙනවා යටත් වෙන සෝවාන් වීමට උත්සාහ කරන දෙනකොට යන පූජා කළා නම් සෝතාපට්ටි ඵල සෝතාපට්ටි ඵල සම්පූර්ණයි පරිපන්නේ දානන් දත්තා දානන් කියන්නේ අසංකේයෝ අපමේයෝ දක්ෂිනා පාඨකං කායසක් බව කියලා අසංකේයෝ අප්‍රමයන වූ ප්‍රතිපාද සත්‍ය පුණ්‍ය සත්‍ය ලැබෙනවා කියලා. ඒ නිසා මේ විතර මේ කරන ලද ඒ දාන්නේ පුණ්‍ය සත්‍යයේ බලයෙන් මේ සංඝත් වෙනේ කියන්නේ කුසල සත්‍යයේ බලයෙන්

ඒ අක්ෂරයෙන් අපිට දැන් මේ විචාර සංස්කාර පෝදසනාදාත්‍ය පෝදා කළා මේ ආකාරයෙන් මේ පෝදා ප්‍රයත්න කරන මේ ආකාර මන කලින් කියපියා සිට පරිදි අසංකේය වක්මනේයෝ සංඛාර මෙතකේ කියා දක්වන්නට බැරි ප්‍රමාණය මෙතකේ කියා පරිමාවක් වශයෙන් නිර්ණය කරලා දක්වන්නට බැරි අප්‍රමාණ වූ පුණ්‍ය ශක්තියක් ඒකාන්ත වශයෙන් ලැබෙනවා මේ පුණ්‍ය ශක්තිය තුළින් අත් වශයෙන්ම හතෙන් එකක පන්න කොටස මේ ජීවිතයේ සමහර විට අවස්ථාව ලැබුණොත් පල දෙන්නට පුළුවන් ඊට පස්සේම දුක මේ ඊළඟ අනාගත භවවලදී මේ පුණ්‍ය ශක්තිය පල දෙනවා මේ පුණ්‍ය ශක්තිය තුළින් මේවා පාදක කරන මේ පුණ්‍ය ශක්තිය පල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බෙදෙන හැටකට බලලා යොමු කරන්නේ මේ පුණ්‍ය කර්මයේ ත්‍රිලක්ෂණය යොමු කළොත් එන්නේ ඒ ක්‍රියාවලිය තුළින් අත්න පුණ්‍ය ශක්තිය හේතු වශයෙන් නිවන ලබා ගැනීමට උපකාර වෙනවා එම නිසා කල්පනා කරන්න මේ දක්වා මේ ධර්ම හැකීමේ කුසල සත්‍යය, ඒ වගේම මේ ධර්ම පූජා පැවැත්වීමේ කුසල සත්‍යය තුළින් අපට ඒකාන්ත වශයෙන් මේ අනිත්‍ය දුක්ඛ වනාත්ම සංස්කාර ධර්මයන් ඒකාන්ත වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නට බැරිලා මේ දුක් ලබා දෙන මේ පංචස්කන්ධ ලෝකයේ ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක් වශයෙන් තේරුම් ගන්නට අවස්ථාව භාග්‍යයේ වාසනාව උදා කරගෙන මේ දුක්ඛ සංවේ සත්‍යයක් වූ මේ දුක්ඛ සත්‍යයක් වූ මේ පංචස්කන්ධ ලෝකයේ ඇලීමක් බැඳීමක් ආශාවක් අපේක්ෂාවක් නැගීමක් වෙනා නම් ඒක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා තේරුම් අරගෙන ඒ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරලා ඒ ප්‍රහාණය කිරීම නිසා ඇති වෙන මාර්ග සත්‍ය වැඩිමේ ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා සමාමානියගේ සත්‍යයකට මේ සෑම කුසල සත්‍යයන් මේ සෑම දෙනාට මෙතන වාසනා වේවා සේවා කියලා ආශිර්වාද කරන්න. විශේෂයෙන්ම මේ මහත්මයාට ආශිර්වාද කරන්න මේ ශ්‍රීදාසන දේශවිස් මහා මනස්කන්ධයන්ගේ බලයෙන් අපගේ යම් කිසි ධර්ම සත්‍යයක් අපගේ යම් කිසි පාරමී සත්‍යයක් පුණ්‍ය සත්‍යයක් කියනවාගේ පාරමී සත්‍යයෙන් පුණ්‍ය සත්‍යය බලන්නේ මේ මනසට මේ මොහොතේ පටන් නිරෝගී භාවය ලැබේවා. අද පටන් මේ මොහොතේ පටන් යහවිතා ඉක්මනින්ම මේ රෝගී ටිකින් ටික ටිකින් ටික අඩේලා අඩේලා අඩේලා මේක සම්පූර්ණයෙන්ම නිරෝගී භාවය ලැබීමට වාසනාවක් උදා වේවා. ජීවත් වීමේ කාල සීමාවක් අරගෙනයි මේ ජීවිතයේ යම් කෙනෙක් උපදිනකොට උපදින්නේ ඒ ජීවත් වීමේ කාල සීමාව පවතින කාලයන් නිදුක්ව නිරෝගීව සුවපත් සම්පත් ඒ කාලක භුක්ති විඳීමට වාසනාව ශක්තිය උදා වේවා මිලව යහපත සංසේවා කර්මෝ යහපත සංසේවා නිවන සංසේමකට ඒ කාන්තාවෙන් මේ ප්‍රසප්පදී හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු හොඳයි ආත්ම මනස කියන තමයි යාතිකින් පරිණති කරගෙන වේදනාව කියන මිදීම කරගෙන ඉන්න තමයි කිසිම ඔය සමාධියට පිටපත් කරගන්න. ඉතින් සමාධිය වෙනස් නම් වේදනාවට වේදනාව එනකොට ශරීරයයි වේදනාවයි කියලා දෙකක් තියෙනවා. හොඳට අහගන්න. වේදනාව නැති වුණත් ශරීර කොටස තියෙනවා. හරිද? වේදනාව එතකොට වෙනම ධර්මයක් ශරීරයේ තවත් ධර්මයක්. මේ ශරීරය වෙනයි මේ වේදනාව වෙනයි මේ ශරීරය වෙනයි මේ වේදනාව වෙනයි කියලා වේදනාව ඇති වෙන විට වේදනාව දැනෙන ශරීරයයි වේදනාවයි දෙක වෙන් කරන්නේ. එතකොට වේදනාව වැඩි වෙනවා. තේරුණාද කියපිට? වේදනාව දැනෙන ශරීරයේ මෙන්න රූප කොටස, වේදනාව නාම කොටස කියලා මේ දෙක සිලින් වෙන් කරන්න බලන්න. මේ වේදනාව වේදනාවක් ඇති වෙනකොට බුදුහාමුදුරුවෝ කියලා කියනවා වේදනාව පිළිබඳ අනිත්‍යානුපස්සී විය, සීලාගානුපස්සී විය, නිරෝධානුපස්සී විය, පදුමුක්ඛානුපස්සී විය කියලා. ඒක අනිත්‍යයි අනිත්‍යයි කියලා සිහිපත් කරන්න. ඒක කෙරේ කිසිම ඇලීමක් බුද්ධ මේකම එකා වෙන ධර්මයක් විරාගය පිටකට ධර්මයක් කියලා කල්පනා කරනවා. මේක නිරුද්ධ වී යනවා නැති වී යනවා හැමදාටම තියෙන්නේ. අද කොයිතරම් ධර්ම වේදනාවක් තිබුණා සමාජයේ දෙනකොට ඒ වේදනාව නැහැ. සමාජයට පැහැදින්නේ නැහැ. අය ඇතිවන්නට පුළුවන්. මේ වේදනාව නිරෝධ ධර්මයක්. මේ වේදනාව මගේ කියලා හිතන්නට එපා. මම වේදනාව විඳිනවා කියලා හිතන්නට එපා. වේදනාවක් තියෙනවා. වේදනාව විඳින පුද්ගලයෙක් නෑ. විඳීම විතරයි තියෙන්නේ. මේක මගේ වේදනාව කියලා හිතන්න. අනිත් එක ওই වේදනාව කෙරේ ගැටෙන්න දෙපා. දුක් වේදනාව නෙවෙන්නේ දුක් වේදනාවට ගැටෙන්න දෙපා. හිත මැදහත් තබා ගන්න. මේ වේදනාව මගේ එකක් නෙවෙයි කියලා මැදහත් තබා ගන්න. ඒ කරුණ දෙක මුත්තට මතක තියාගන්න. අය ඒ විදිහට හිතන්න අනිත් එක මේ වේදනාව කෙරේ ගැටෙන්න දෙපා. මේකේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්න. හරි? එතකොට මරණය දුනත් පය වෙන්න තියෙනවා. ඕන වෙලාවක මරණයට සූදානම් වෙලා ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ කිසිම ඕන හැම කෙනෙක්ම මරණයට පත් වෙනවනේ ඕන වෙලා කොයි මොහොතයක තමන්ගේ ජීවිතේ නැති වෙනවනේ ඒක බලක්වන්නට බෑ ඕක නැති වෙන වෙලාවට නැති ඉස්සාව ඒ ගැන බය වන්න තියෙනවා ඒකට මුහුණ දෙන්න මේ බයව මුහුණ දෙන්න කිසිසේත් මරණයට බය වන්න වේදනාවටත් බය වෙනවා ওই වේදනාවට වඩා අතිශයින්ම දරුණු වේදනාව විඳිනා මේ ලෝකේ ඉන්නවා ඒක අපි දන්නේ. අපි මේ වේදනාවක් බින්දුවත් විතරයි අපි දන්නේ මේම ධර්ම වේදනා ලෝකේ තියෙන එක. මේක ඒකාන්ත වශයෙන්ම සංකීර්ණ පංචපාදානස්කන්ධ දුක්ඛ එකම දුක් ගුලියක්. ඉතින් මේක තුළින් අපි සැපක් බලාපොරොත්තු වෙනවා මේක මොනවද තමයි. ඒක නිසා මේක තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න. කතා කරේ නැතුවට කමන්නේ අවබෝධ වුණොත් ඇති. හොඳයි. ඒ සමාධිය පිටකතික වදා ගන්න ඵලයට යන්න පුළුවන් නම් ඒකටත් යන්න උත්සාහ ගන්න. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. අර කයයි සිතයි වචනයයි මොකටද කපවත්තාගෙන විශ්වාස කරන්නේ. ඒකවත් තහත තමයි. සාමන තහන් තියෙනවා. නේ? ආ ආ එතකොට කය නැතිනම් කය නැත්තකම කියන්නේ යනකොට යනකොට මේක අනිත් පැත්ත සහනකෙන් සිටිනවා. දැන් ඉවරුණා. ඒ කතරෙන්ට පත් කරගන්න පුළුවන්ද? දැන් එතකොට කල් සම්පූර්ණයෙන්ම නොදෙනින් කියන්නේ නොදෙනින් ගියාම අපි තමයි 35ක් තියෙන එක දැනෙන ගතියක් මෙහෙමන තියෙන්නේ. ඒ 35න් ඉඳගෙනම ඒක දැනෙන සිත දිහා බලා ගන්න සිටින. ඒ සිත මේ මෙහාට එහාට එහාට එහාට එහාට ගෙනියනවා. මෙහෙම ගෙනියන මෙතන අපිට මේ මේ කතාවයි මෙතන යතරේ එකක් මේක දැක්ම සිටින අපි මෙහෙම මෙහෙම ගෙනියනවා. ඒකට මෙතනින් මෙතනින් නැති කියලා එහාට එහාට යනකොට නැති නැති වෙනවානේ. ඒක අවබෝධය. මම ඔතන ඉඳන් මුකුත් නැතුව මෙතන ගෙනියනවා. ඔය මෙහාට මෙහාට මෙහාට ගෙනියනවා. කලින් දේවල් ඔක්කොම ගිහින් යනවා. ඕනෑ. මේ මේ විදිහට අතපාට මේක නැති යනවා. එහෙම කරන්න පුළුවන් එකක් එක ක්‍රමයක්. ඒක තමයි තාමත් මම පහසු කරන්නේ. ඕකේ සමහර විට එහෙම නැත්නම් ඔතනදි කරන්න පුළුවන් මේ දැනීම තියෙන්නේ කය ඇතුල් කරගෙන. සමන්ට කය තේමෙන්නේ නැතුණාට කය ඇතුල් කරගෙන දැනීම තියෙනවා. ඒක නිසා මේකේ කය නොපෙනෙන කයක් මෙතන තියෙනවා. ඒක දැනීමක් මෙතන තියෙනවා. නාම රූප දෙකක් තියෙනවා කියලා ඒ නාම රූප වෙන කිරීමක්. ඒක ටිකක් අමාරු වැඩක්. මේ නාම රූප වෙන කරලා ඒ නාම රූප අනිත්‍යය නන්නයි කියලා මෙහෙම කරලා තේමස් පුළුවන්. ඔය දෙකම ක්‍රමයක්. තවත් එක ක්‍රමයක් වන්න නම් කියලා දෙන්න. ඒ ධර්මය දැන් මොකක්වත් නැහැ. ඇඟ දෙන්නේ නැහැ. ඒ වෙලාවේ මම නැත්තම් මගේ ආත්මය කියලා ගන්න තියෙන ඉස්සරහින් ඒක පැහැදිලි. ඒක තමයි මම ඒක තමයි මගේ ආත්මය. හරිද? මේක හැම වෙලාවෙම පවතිනවා නැතිලා යන ධර්මයක්. නැති වෙන අනිත්‍ය ධර්මයක්. ඒතකොට ඒක මම කියලා මගේ කියලා ආත්ම කියලා ගන්න තියෙන ඒ ධර්මයේ පන්නයි කරුණු ඒ ධර්මයේ හැම වෙලාවෙම පවතින දෙවෙනි කාරණාව සානිච්චය. මේක සම්මන්ත්‍රම තේරෙනවා. අපි යමක් කියනකොට තියෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? පහනක් දැල්ලෙනවා, පහන දැල්ලෙනවා, මේ පහන දැල්ල තියෙනවා කියලා අපි කියනවා. පහන් දැල්ල නිවුණාට පස්සේ මේක තියෙනවා කියනවා නම් හරිද? වැරදි. ඒක නෑ. එතකොට කණින් කියන මගේ ආත්මය මම කියලා ගන්නට පුළුවන් මේ හිස් භාවය සහ දැනෙන ගතිය නිසා ඒක මම කියලා මගේ කියලා අර පහන් දැන්න කියනකොට කියනවා කියලා කිව්වා වගේ මේක මගේ කියලා මගේ ආත්මය කියලා අපි ගත්තා. හරි නේද? පහන් දැල්ල දැල්ලනවා කියනවා කියලා කියනවා පහන් දැල්ල. මෙතන මේක තියෙනවා ඒක බලයක් තියෙනවා දැනෙන ගැටියක් තියෙනවා ඒක මගේ ආත්මෙ ඉස්සර ගන්න ඒකක් තියෙනවා ඒ දෙකම සමානයි දැන් පහන් දැල් නෙවුණා ඊවලට පස්සේ පහන් දැල් තියෙනවා කියන්නත් දැන් මේ විස්බවසා දැනෙන ගැටිය අනුස්සෝ කියන්නේ විරුද්ධ වෙනවා එහෙනම් අනිත්‍ය කියන නිරුද්ධ වෙලා කියන පහන නෙවුණා වගේ මම කියලා ගන්න එක හරියි ඒකේම නම් අනාත්මයි එහෙනම් කතාව මේක පැහැදිලිව තමයි මේකට කාවක් දාගන්න භවනා කරන්න මේක අනිත්‍ය ධර්මයක් මේක අනාත්ම ධර්මයක් තාම පැහැදිලිව අවබෝධ කරගන්න. මේක අනිත්‍යයි, මේක අනාත්මයි කියලා. මේකේම කරන්න පුළුවන් යනකොට නැති. යනකොට මෙතන මෙතන ඒක ඒක කරන්න පුළුවන්. මම හැමෝම කියනම කරලා බලන්න. මේක අනිත්‍ය අනාත්මයි කියලා පැහැදිලිව තේරුම් අරගෙන එම තත්ත්වයෙන් ඉඳගෙන මේ අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි අනිත්‍යයි අනාත්මයි සමහරට කියාගන්න බැරි වෙන තත්ත්වයක් තිබා. ගන්න බැහැ. ඒ තත්ත්වයේ ගාන සම්පූර්ණ නියමයි. හරි ඒ විදිහට කරන්න. සංක්‍රම රාශියක් තියෙනවා. ඒ සංක්‍රම එකක් අර ප්‍රාතියෙන් මාර්ගයෙන් මේක කරන්න පුළුවන්. මේක අනිත් කෙනෙකුට දෙපත් වෙන තුන. මෙතන මේ ධර්මතාවයේ තියෙන අනිත්‍යනාමය දැකීම තුනේ ඒ ළඟින් අන්තිම සම්පූර්ණ නිරෝධය කියන එක දකින්න පුළුවන්. Thank you. යනකොට කියන්නේ. ඔව් සමහරවල් නෑ අමාත්‍යට ඉන්න අපහසු නම් ඉඳා ගන්න පුළුවන්. කොහොම නේද? ඔය බුලත් පිට කෑම දුන්නා ඇති නේ මොකද විකාරෝ. මුළුදුම් කර සහිත. ඒක කියන්නේ ඉස්සරහම තියෙන ප්‍රඥාව දෙන්න. ආසාවක් ඇති ප්‍රඥාව දෙන්න බෑ. ඒ නිසා ප්‍රඥාව දෙන්න දාගෙන ඉන්න අනිත් එක පාරිණාමික ප්‍රඥාව වෙනකොට නැත්තම්. අපි කොච්චර උත්සාහ කරත් අපිට අවශ්‍ය ප්‍රමාණයට දෙන්නේ නැහැ. දැන් අපි තමයි පරිවර්තනාංගයේ ප්‍රඥාවෙන් කරනවා නැත්නම් පස්සේ උන්වහන්සේගේ මට්ටමට මගේ ප්‍රශ්නා දිනු කරගන්නට ලැබේවා කියලා අපි ප්‍රොටෙක්ට් කරන උත්සාහ කරා. ඒ මට්ටමට දිනු කරගන්නට දැන් ඒක ඒ කියන පාරමී පුරවනවා. ඒක නිසා පාරමී පුරවන කියන මට්ටම ගන්නවා තමයි ප්‍රඥාව දිනු කරගන්නට පුළුවන් වන්නේ. ඒක මතක තබා ගන්න උත්සාහ කරනවා. ඒ ප්‍රඥාවේ තියෙන මාර්ග පඤ්ඤා ධර්ම පඤ්ඤා දුක්ඛ පඤ්ඤා මේ වගේ විපාක පඤ්ඤා උපදේ. ධර්ම පඤ්ඤා වල ප්‍රඥාව කියන දුරේදී දකින්න පුළුවන් ප්‍රඥාව. ඒ කියන්නේ එක වචනයක් කියනකොට ඒක කියන්නේ ධර්මයේ පිළිබඳ ඥානයේ ඒ පිළිබඳ ඇත්තම අවබෝධයේ ප්‍රඥාවෙන් දීදී ගන්න පුළුවන් ප්‍රඥාව. ධර්ම පඤ්ඤා. එක්ක සංඥා කියලා එකක් තියෙනවා ජීවනවත් වෙනවා කියන ප්‍රශ්න. ඊළඟට මහා සංඥා කියලා මහා විශාලකම පුස්තෝල වශයෙන් බටු ප්‍රඥාවක් තියෙනවා. ඔයාගේ ප්‍රඥා දෙක තියෙන ආස්තමන දාන ප්‍රඥා දෙක ප්‍රඥා මුදේ විද ප්‍රඥා කියලා ගුණ දෙකක් නා ප්‍රඥා තියෙනවා. ඒක තමයි ප්‍රඥාවේ ආකාර ප්‍රවේගයක් අපි දැනගන්න ඕනේ. අපේ පාණීය සත්‍ය මේකයි ඒකේ අපිට ප්‍රඥා දෙක ගන්න කොටෙත් උත්සාහ කරලා බැරි බව තේරුම් ගන්න ඕනේ. භාව සංඥා විරත ගන්න මේ පදබල ආස්වාව අපේක්ෂාව එකත් අයින් කරගන්නට ඕන. එහෙම අයින් කරගන්නකොට එහෙම ඒ කර්මම මට පිළිදෙලා අර මම කලින් කිව්වේ ධර්මෝපදේශ සම්බුද්ධංග දිනු කරන්න තේ සම්මා දිට්ඨිය දිනු ගන්න තියෙනවා පඤ්ඤා විද්‍ය දිනු ගන්න තියෙනවා පඤ්ඤා බලය දිනු ගන්න තියෙනවා ඒ මාසා ඉතිපාදේ දිනු ගන්න තියෙනවා ඔන්න ඔය ධර්මතා දිනු කරන්න කටයුතු කිරීම තුළින් කෙනෙකුගේ ප්‍රඥාව දිනු කරගන්නට පුළුවන් මේ මාසාව කියන්නේ අපි පංචස්කන්ධ ලෝකයේ විශේෂම හැකතන පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ දැනීමයි ප්‍රඥාව කියන්නේ. ඒකට පංචස්කන්ධ ලෝකයෙන් කරෝ මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. උදාහරණයක් තරංගදා ඥානය පවා පංචස්කන්ධ ලෝකේ දැනක් ගන්නවා. මොහොතේ ඉතිහාම්පත් ඔක්කොම පංචස්කන්ධය දැනක් ගන්නවා. ඒ නිසා මේ සංහාන කියන එකත් අය සංස්කාර සංදේශය ධර්මයක් සංස්කාර සංදේ තුල කියනවා. ඒ නිසා සංස්කාර සංදේ පිළිබඳ දැනීම දීම ගැනීම තමයි ප්‍රඥාවෙන් කරා. ඒක නිසා ධර්මයේ නිමාත සමාධියේ සාපේ කර්මයේ නිමාත කියන දෙකයි. එහෙනම් මේ විමර්ශනාවෙන් උතුම් ප්‍රඥාව දිනු ගන්න ඉතිපර ධම්මයෙන් ධම්ම සමාධි දුක්ඛ සමාධි විරෝ සමාධි විමර්ශන සමාධි කියන ඒ සමාධි පාදක කරගෙන විමර්ශනා දිනු ගන්න උත්සාහ ගන්නවා. ඔව් ඔබ වහන්සේ කියලා දුන්නා. ඔව්. මේකදී අපි විමර්ශනා ඒක මම කටපරි උත්සාහ ගන්නවා. ඒකෙන් මේ ඉතිපර භවනා වලින් දකින්න දේවල් ඔක්කොම දකින්නද පුළුවන් ප්‍රඥාව. විමර්ශනා දිනු ධම්මයේ සම්බන්ධයෙන් කියන්නේ තමයි. ධම්මයේ සම්බන්ධයෙන් පංචස්කන්ධ රූපේ නම් පිළිබඳව දකින්න. ඒකේ පංචස්කන්ධයේ විවිධ විදිහට දකිනවා. මේක පංචස්කන්ධය කියන්නේ මේක ඇතුළේ හේතු සංවේදනයයි මේක නිරෝධයයි මේක ඒක ඇතුළේ සංවේදී සම්බන්ධයයි. ජීවනයේ දෙකේ හේතු මේක මුලින්ම හේතුන් හේතු හේතුන් හේතු පස්සෙන්ම කියනවා. මේ පංචස්කන්ධයේ දිගින්ට බලාගෙන යන පරිසම්පාද ධර්මයේ කියන්නේ මේ විදිහට දකින්න පුළුවන්. පංචස්කන්ධ සංකල්පයේ පවතින පස්සේ සූත්‍රපත් යන දේ නිමේ පස්සේ මත මේ සංකල්පයේ පවතින කියලා කියනවා. ඊළඟට පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ සුවමික කියන දක්ෂතාවය දෙනවා. ඒක දුක්ඛනාත්ම අසුබ සුවමික. ඊළඟට පංචස්කන්ධයේ ආස්කාදයේ ආධිනවේ ඉස්සර. ඒක විශේෂයෙන්ම පැහැදිලි කරන ප්‍රඥා ගුණය. පංචස්කන්ධ රූපස්කන්ධයේ ආස්කාදය කියන්නේ වේදනා සංඥා සංඥා සංකාර විඥාන ස්කන්ධ වාස්තවය. මේ ආදීනව වශයෙන්. මේ නිස්කර්මයක්. නිස්කර්ම කියන්නේ ඒක පිළිබඳව සංකාරයේ සම්පූර්ණ අනිත් වෙනවා. හරි. මේ පංචස්කන්ධය කියන පහ රූපේ ගැන කතා කරලා රූපේ, රූප සංදේ, රූප ආස්වාදේ, රූප ආදීනේ, රූපේ නිස්කර්ම. ඒකටත් පහ. ඒ වගේම වේදනාව ගැන තව පහ. සංඥාව ගැන සංකාර ගැන විඥාන ගැන පහ. ඔය විදිහට ඒකේ පංචස්කන්ධය පිළිබඳව අවබෝධයක් තියෙන්නේ ඇතිවයි. හරි. එතකොට ඒ පංචස්කන්ධයේ අනිත්‍යතාවය ගත්තොත් මේ අනිත්‍යතාවයේ ජීවිත ප්‍රේමය. කණික අනිත්‍යතාව, පංචඥානිත්‍යතාව ආදී වශයෙන්. කණික අනිත්‍යතාව, පංචඥානිත්‍යතාව ආදී වශයෙන් මේ කිදේ. පංචස්කන්ධයේ දුකයන් වල දුකේ විවිධ අවස්ථා තියෙනවා. දුකේ අර කියන අවස්ථා, නිදින අවස්ථා ඒ වගේ. ඊළඟට පංචස්කන්ධයේ සම්බේධයෙන් බලනකොට එක්කෝ අපි ළඟින් තියෙන පටිච්චසමුප්පාද ධර්මවත් හරි එහෙම නැත්නම් අර සම්මති ප්‍රේසුආහාරවලදී එහෙම නැත්නම් අර මනෝ සංකේතනාහාර, කටලිකාහාර, විඥානආහාර, සංඛාහාර වලින් දකින්නේ. එහෙම නැත්නම් අර බුදුරජාණන් වහන්සේ සමාන භාවනා සූත්‍රයෙන් ප්‍රේතරෝදස්සයි ආකාශයෙන් පරිවර්තන සංගය. හරින් දැක්කා. හරින් දැක්කා. ඒක නිදහස් කරන්නට කටයුතු කරනවා. ඉතින් මේක ඒකක් කියලා නේද නවත්තන්න තමයි ඒක පංචස්කන්ධයේ කන්දේ ගැනකට ගන්න. ම්ම් තමයි දෙකේ භාවයේ තමයි දෙකේ පිටු යකාසෝ තමයි වදනාතේ කියනවා පාසකම් ප්‍රබලයි. සමාජයේ බලපෑමක් තියෙන්නේ ඇත්ත එක්කම ගන්නවා සමක ඇත්ත කියලා දකින්න. රූපස්ස සංකේයයන් දස්සනම කෙලෙදනා සංකේයයන් දස්සනම සංඥා සංකේයයන් දස්සනම සංකාරණ සංකේයයන් දස්සනම ක්‍රියාන සංකේයයන් දස්සනම මේ කියන සංකල්පයේ සමුදය ඇතිවීම හේතුව නිසා විවෘත. ඒ ඇතිවීමේ හේතුව කියන කතාව මම ඕකේ වෙන කොහොමද කියලා හිතනවා. ඕකෙනික්ේ රූපස්ස සම්දේ මොකද්ද මුද්දේ සම්දේ. එහෙම නේද? ඉදිරිකේ දුක් රූපන් නමිනන්ත යම්වද යම්කා දෙකී දස්ස රූපන් නමිනන්ත වගේ වස්තු වස්තු සාය දෙකී උපදින නම්දේ. රාගෝපේ නන්ති දසපාදාන දස්සපාදාන පච්චය බහෝ බහපච්චය ධාති ධාති පච්චය දරාමන්න දුක්ඛේන දුක්ඛෝමනාතිකේ කරේන පඤ්ඤතිනේ දසදෝපත දුක්ඛ සංයෝ හෝති අයං කෝපිතේ රූපස්ස සංයෝ මේ රූපේ සංයෝ බුදුන්නේ රූපං අභිනන්දති අභ්‍යස්තයන් සෝසායිති රූපේ අනකට මේ රූප සංකල්පන සත්‍ය නාමයෙන් ගන්නවා දෙවියන් සත්‍ය කායික ස්පර්ශ මේවා අභිනන්දති සම්මානීය වශයෙන් අපි වදති හොඳයි හොඳයි වචන කියලා මහා කයින් ඕඩර් වදිනේ අදෝසාරිට මේක කටකම් අස්ස එහෙම රූපං අඥානික අඥානික අඥානික එහෙම කරනකොට උපපජ්ජති නන්නේ ඒ පිළිබඳ නම් කියන්න කියන්නේ අපේතික පීතිය සනිත ගන්නවා. යා රූපේ නන්නේ ඒ රූපේ පිළිබඳ නන්නේ කියනවා නම් සමුපාදාන මේකයි රූපේ උපාදාන. සත්‍ය උපාදාන පත්‍යෝ බහවව ඒ උපාදාන නිසා බව රැස්නා කර්මතාව කාම කාය සංස්කාර වලින් සංස්කාර මනෝසංස්කාර භවපත්‍ය ඥාති භවේ නිසා නැවත ඥාතිය වෙනෙන රූපං රූපස්සා සංකතං අபிසංකාන්ති රූපේ උපාදාන කරන රූපේ සම්ප්‍රාම මේ සංඛාරයට ඒ නිසා රූප සම්බන්ධයි අයං කෝපිතේ රූප සම්බන්ධයි මේක තමයි රූපේ සම්බන්ධය මේ ධර්මයේ සම්බන්ධය කියන්නේ රූපේ සම්බන්ධය රූපේ සංකේතයක් නැහැ හරි. එතකොට දැන් බලන්න දැන් පංචස්කන්ධයක සංදේ කොයි ආකාරයකින් නම් දකින්නට පුළුවන්ද ඒ විදිහට ධම්මයේ සම්පූර්ණයේ තමන්ගේ මුල් වශයෙන් තේරෙනවා ඒක මෙහෙම කරනකොට අටස්තර තේරෙන්නේ. ධර්ම සංඥා අස්තර මම දැනගන්න මේකෙන් ගන්න පුළුවන්. සික්ෂය කියන්නේ ජීවමානයෙන් දැක්වෙන එක. මහා සංඥාව, පුරු සංඥාව. ආ, ධර්ම සංඥා, සුඛ සංඥා, සුඛ සංඥා, ඒ වගේ විදිහට සංඥාවේ ප්‍රබුද්ධ තමයි ඉස්සර ඇති කරගන්නේ. ඒක ආස සංඥා කියලා කියනවා. සතුම දැනෙන සංඥාව. ආස සංඥා. ආස සංඥා. ඒක මා සැකසහන් වලට කියන සංඥාව විතර කරන්නේ වචන ටිකක් මම කියනවා. ඒකහන්දගේ ප්‍රඥාව විතර කරන්න බුදුහාමුදුරුවෝ කියන වචන තමයි මම කියන්නේ. ආත්මඥා, ධම්මඥා, ඒකඥා, ජීවිතඥා, මනෝඥා, බුද්ධඥා ඔක්කොම ප්‍රතිසංගමයි ප්‍රඥාව කියන්නේ. ආත්මඥා ගැන කතා ආ බුදුහාමුදුරුවෝ කියන ප්‍රතිබවලෝ කාමච්ච බවලෝ ආයේ කාන්තස්සම් භාවයේදී සංස්කෘතයි. මොකක්ද කියන්නේ? මොනිට කතාවේ ඇතුළේ අපිට දැනගන්න සිදුවුනේ කායනුපස්නා වැඩිම පිළිම හැටින් ප්‍රශ්නාව. සත්‍යක සහිතක. වේදනානුපස්නාව කියන්නේ සංපස්නාව කියන ධර්මානුපස්නාව කියන කර්මයන් කරමින් දේවල්. ඒ විදිහට ඒකේ සත්‍ය සංස්පර්ශ කරනවා. ඒකේ සත්‍ය බෝධපාටිය ධර්මාලය අන්දරමත් වෙනවා. අපි උදාහරණ ධර්මයේ සංකල්පයෙන් විතරයි මේ කතා කරන්නේ. ධර්මයේ සංකල්පයේ තුළින් අනිත් සංකල්පවල ධර්මයන්ගේම ක්‍රියාශීලීත්වය දකිනවා. ඒකත් ප්‍රශ්නාවක් තමයි. ධර්මයේ සංකල්පයෙන් සාර්ථකයි. දැන් බුදුහාමුදුරුවෝ ඔය සංකල්පයෙන් යන භාවනාවක් කරන ධර්මානුපස්සනාවක් කරනවා. උපන්න පදයක්ම සම්බන්ධයෙන් උපයන අත්‍යන්ත අධ්‍යාත්ම සම්බන්ධයෙන් අත්‍යන්ත සම්බන්ධ අධ්‍යාත්ම සම්බන්ධයෙන් අත්‍යන්ත අධ්‍යාත්ම සම්බන්ධයෙන් පදනාගෙන යනවා සම්බන්ධයෙන් බාහිර තියෙන ආයතන කතා සම්පන්න සම්බන්ධයෙන් උපදවන සම්බන්ධයෙන් දුරසම් සම්බන්ධයෙන් තමයි ඇදීරන මේකට ලබාගත් උපන්නත් සම්බන්ධයෙන් භාවනායි භාවිතුනේ කොට පඬ කඩනවා භාවනාවකින් සංසම්පත වගේ පාප සංසම්පතට පස්සනන මේවත් මේක තමයි ඉතින් කරපිටේ කියන්නේ. අනේකක්ම සාමාන්‍යයෙන් විදියේ තේජි පස්සද්ද සමාධි උපේක්ෂා කියන විශේෂ බද්ධංග පන්න ධර්ම හතන මේ විදිහට ඒ ධම්මානුපස්සන විතරම කියන කරුණක් තියෙනවා. සතර සතන්තු. හරි. ඔයගොල්ලෝ තමයි කවිය ඔපදින සතර සතන්තුතේ ධම්මානුපස්සන විතර කරනවා නම් කර්තබ්බ කරනවා. මොන තරම් කෙටියක්ද ධම්මේ සම්මාන්තක් විදිහට සත්‍ය බුද්ධම යොත් කියන එක විතර ගන්නවා. ඒක කියන්නේ. ඒකත් ඒ විදිහට ඒක මේක සීමාවක් කියලා කියන කල්පනා කරන ප්‍රඥාවේ ඇත්ත වශයෙන්ම සීමාවක් නෙවෙයි. අපේ ධර්ම යන්තාව ඒක අඳුරට අපි දකින්න පුළුවන්. අපේ ධර්මයක අපේ යන්තාව ඒක අඳුරට දකින්න පුළුවන්. ඒක නිසා අර කලින් කියපු කරුණ මම කියනවා මට ධම්මයේ සංගොඩන්ගේ නියත වෙන පස්සේට වඩා ගැඹුරින් කලන්ත හිතනවා. අවබෝධය කර ගැනීමට හැකියාව ගන්නාම ධාරයක් ලබන කරලා භාවනා කරන්නේ භාවනා කරන්න කර්ම සම්මතන ඕනේ. ආනාපානෝපා මෛත්‍රිය. දැන් මෛත්‍රී භාවනාවේ ධර්මයේ සම්පූර්ණයේ දකින්නකොට මෛත්‍රිය අලගෙන මෛත්‍රී භාවනාව විදර්ශනා කරගෙන මේක කරනවා. මෛත්‍රී භාවනාව විදර්ශනා කරගෙන මේක කරනවා. දෙන්න මට මට ලැබුණේ නැහැ. ඔබගේ කැසට් පීස් මනවා කරන්නේ මම ගොඩින් ඉතල හොරුදා. ඒ ඒක සමීකර ධර්ම විශ්ේ සම්බන්ධයන්ගේ තුලින් මෛත්‍රී සංහාව කරන කරපිට. හයක් ඒ ප්‍රයත්න පදස මෙතෙන් නලා වෙනවා මම කියන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ ඕනෑම භවනා සම්මස්ථානයක් කරගන්න ආනාපාන විතරනේ. තමයි පුරුදු කරලා තියෙන කේන්දරන්නේ පුරුදු කරපු නැති වචන. ඒ ඔක්කොම අරගෙන ධම්මවිචේ සම්පූර්ණ වෙලා ගන්න බෑ. එහෙම බලනකොට තමන්ගේ පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය කොයි විදිහට වැඩිද කියලා දකින්න පුළුවන්. ඊළඟට සම්මා දිට්ඨිය උදාහරණයක්. තමන්ගේ සම්මා දිට්ඨිය කියන කරන්නේ සම්මා දිට්ඨිය කියන්නේ තමයි කරපටි. නේද? අනිත්‍යයට ප්‍රතිවිරුද්ධ දෙකයි සම්මා දිට්ඨිය. ඒක නිසා සම්මා දිට්ඨිය දිනනකොට ප්‍රතිස්ථාන කරනවා නම් ඒකදී ආහාර සීලේ යනකොට සම්මා දිට්ඨිය සූත්‍රයේ කියන මධ්‍යමිකාය සම්මා දිට්ඨිය සූත්‍රය කියලා ඒවා ටිකක් කරගෙන බලන්න. ඒකදී දැන් සම්මා දිට්ඨිය කියන්නේ ඒක පරිණාමයෙන් ආහාරෙන් පදනා, ත්‍යාහාර සම්පූර්ණ පදනා, ත්‍යාහාර නිරෝධයෙන් පදනා, ත්‍යාහාර නිරෝධයෙන් පඩපදින් පදනා. ඒකටත් කියන්නේ ඒ දායකයක් තුනක්. ආහාරත් දක්වන ආහාර සංකේතයක් දක්වන ආහාර නිරෝධයක් දක්වන ආහාර නිරෝධයක් දක්වන ඒ විදිහට ඒක සම්මාදිට්ඨිය විතර කරන අදාළයක්. ඒ ඔක්කොම දැකනකොට අපි ප්‍රඥාව දැකමු. ආහාර කිව්වහම අර කියපු කඩලික ආහාර, සංස්කාර, මනෝසංකේතනාහාර, විඥානාහාර, මේ ආහාර වල සිමෙතේ ආහාර ඇතුළේ රූප සංකේත, ආහාර නිරෝධී ආහාර නිරෝධී පංචදාමකම්. මේ විදිහට දකිනවා නම් ප්‍රඥාව දියුණු වෙනවා. මේ විදිහට මේ කියන ඔක්කොම ආවිද්‍යන් බජානන්ති ආවිද්‍යන් සම්පයන් බජාන ආවිද්‍යන් නිරෝධන් බජාන ආවිද්‍යන් නිරෝධන් පරිපදන් බජාන නැත්නම් ධාතිය ගන්නවා ධාතිය සම්මේ ගන්නවා ධාතිය නිරෝධය ගන්නවා ආදී නිරෝධන් පරිපදාව එහෙම දැක්නකොට සංස්කාර තියෙනවා ඒකේ ඒ අනුව බලන්නේ ගියාම පටිච්චසම්පාද හැමං ගැන රැඳෙන සම්මාදිකය එකදැයි සම්මාදිකය බුදුහාම මෙහෙම කාටද මේක මෙන්න දැන් මොනිකාරින් නැත්නම් අත්‍යයි කියලා ආනන්දයෙන්. රෙජිස්ටරන් කොටසන යොක්ලොක් යොදුනේ නැති පංචේ නැති පංචේ. මේ ලෝකේ හැම දෙයක්ම බොහෝ විට ඇති බව සහ නැති බව අසු කරනවා. මේ බංගලිතේ කියන්නේ මම දෙන්න. ආ ලෝක සංඥානික කොටසන අදාහොත පරමපන්නා කත්ව රාගෝක්‍ය මාතිකා සම්මත. ලෝක සම්මේලනයේ යම් දකිනවා නම් මේ ලෝකේ නැතයි කියන අදහස තමයි කියන්නේ. ලෝක නිරෝධක කොටයන කාර්යයන් සම්බන්ධව පස්සෝ රාගෝති නාටිකාස අටිකාසන්නෝ ලෝක නිරෝධය යම් කෙනෙක් කලිය දක්වන නැතයි කිය අතයි කියන එක සම්බන්ධන්නේ කාර්යෝපාදාන දේශසව අධිෂ්ඨාන අධිෂ්ඨානාභිනේත විනිබද්ධෝ කොටයන ලෝක වේතුනි මේ ලෝකේ නමතක් වෙන උපය උපාදාන අධිෂ්ඨාන අභිනිවේෂණ ආදී ධර්මයන්ගේ එන්නේ අන්තිකෝ උපරණ කායුපාදානන් දේශස අනිපාදානන් වේදාන කියන විශේෂ ධර්ම නෝකේතන පාණිති මාදිත්‍යාති කියන්නේ අධිස්ථාන කරන්නේ හිතන්නේ අත්තාමේ ආඥා කියලා දුක්ඛමය උපද්දමාන අවස්ථාවේ දුක්ඛමය නිරෝධමාන නිරෝධයේ දුක්ඛමය උපදින්නේ දුක්ඛමය ඇතිවන්නේ කියලා අපරප්‍රත්‍යා ඥානමය වස්තුවේ කෙනෙකුම අහලා නැතුව සමාන වෙන සංස්කාරයේ තියෙන උපදින් බල නෝනක් ඇතිවෙන ඒකාන්තව කොටයන් සම්මාදිතිය. එතකින් කෙනෙකුට දුක සම්මාදිතිය. සම්මිත සම්මාදිතිය කියන්නේ කොහොමද කියන්නේ බලන්න. මේ දින ධම්මයේ ප්‍රඥාවෙන් දැක්නකොට මේක ප්‍රතිඵල වෙනවා. ආ කොහොමද මේ පාඩුවේ. ඒකයි තමයි අනිත්‍යය මාසිකම. එතකොට බලන්න ප්‍රඥාවේ ඔච්චර සීමාවක් තියෙන සම්මාදිට්ඨිය කියලා අපි කියන්නේ විවාහපත් සම්මාදිට්ඨියට අතුරු නොවන දෙයක් නෑ. යම් කිසි දෙයක් ඇත්ත ඇත්ත කියන දකිනවා නම් මේක සම්මාදිට්ඨිය. ඒකවල පංචස්කන්ධ ලෝකයේ රූප ලෝකයේ අරූප ලෝකයේ කාම ලෝකයේ ඒවමෙන් දැකීමේ අනේකම් බුදුගුණ දැකීමක් තමයි කියන්නේ ත්‍යාගය. බුදුගුණ දැකීම කාම දැකීම තමයි කියන්නේ ත්‍යාගය. බුදුආමල සම්මා සම්බුද්දත්වයට පත් වුණා චතුරාර්ය සත්‍ය සම්පූර්ණයි අවබෝධ කරගන්න සම්මා සම්බුද්දයි කියන සම්මාදිට කියන්නේ. බුදුආමතුරු දුක්ඛ සත්‍ය දැක්කේ කොහොමද? සම්පේ සත්‍ය බුදුහාමුදුර ප්‍රහාණය කළේ කොහොමද? නිරෝධ සත්‍ය බුදුහාමුදුර දැක්කේ කොහොමද? මාර්ග සත්‍ය දැක්කේ කොහොමද කියලා තමන්ට බැරිණ ආකාරයෙන් ප්‍රහාණය කරනවා. ඒක නම් බුදුහාමුදුර උනත් කියනවා ඒක ඒක මට්ටම් කියන්නේ ඒක නිසා අනිස්ථාන කරලා සම්මාදිට්ඨිය මොනවද කරන්න බලන්න. ධර්මයේ සම්බන්ධයෙන් දිනු කරන්න බලන්න. ඊළඟට මීමන්සා සමාධිය පාදක වෙන මීමන්සා නියන්ත්‍රණය කරනවා. සංයෝගයක සංඥා බල බලන ප්‍රතිපෝෂ වැඩි යද්දී කියලා සමාධිය කියන්නේ. ඒක ඕන. හරි. සංඥා වලින් තමයි ඔය කියපු සම්මාධර්මයන් බලන යන්නේ ඒ බව හරි බලන්න යනවා. සංඥාව තුළින් තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව. සංඥාව තුළින් තමයි ඒ සත්‍ය කියන ඥාන ඥාන කියන ප්‍රශ්නය. ඒ ඥාන වල ඥාන හැටේක සම්බන්ධ කරගන්නවා. ඒ ඥාන හැටේකම ලබන්නේ. ඒක මේ පොත් කියන්නේ අපි මොන සංකල්පයකට බලස් කරලා ගන්න එපා පරිණු බලන්න. මේ කවදින දේවල් ලෝකෙම නැති යාම දැකීම කියන එක ඒක ප්‍රශ්නයක්. නැත්නම් ඒවත් උදා දෙන්නේ. දැන් අපි හිතමු දැන් මේ කසන පදාසන්දාල දෙගන්නේ පස්සේ පඤ්ඤා පස්සේ කියනවා. පස්සේ ස්ථානාවේ පඤ්ඤා. අදායි මාන්තකල පහළ වෙන විට පහළ වූ ධර්මයන් සම්මතනය කිරීමේ ගුණය. ඒක පස්සේ ඒවාගේ ඉන්නේ නැහැ අපතේ අත්‍යවශ්‍යනේ හතක් හයක් හදා ගන්න බැරි ඕනනම් විතරයි අතක් ගන්න. ඒ ඒ හය අනුව කල්පනා කරන තියෙනවා දෙපාර්තමේන්තුවෙන් යන්නේ අපට. ඉතින් හැදේ මොකද? ඒ හැදේ කොහොමද කියලා මම හිතලා ගන්නවා තමයි. අඩේතර වැඩේ තමයි අන්න ඇත්තටම අන්න නිදන් කරනවා. ඔන්න ඒක කොහොමද ලබන්නේ? ආනාපාන සතිය ගත්තත් තේන ඔය කියන විදිහට මෙහෙර 16 ආකාරයෙන් ආනාපාන සතිය වඩන්න පුළුවන්. 16 කරන්නේ? ආයන් පස්නාට හතරයි, වේදනා පස්නාට හතරයි. අනිත් එක ඉස්සන් පස්නාට හතරයි ධම්ම පස්නාට. කොහොමද වදන්නේ? වදන්නේ කලින් ආනාපාන සතිය ඉස්සල්ලාම ප්‍රසතෝ සම්පදී කරනවා. ඊළඟට අමන කායම දකින්න ආශාස් ප්‍රසාර කරන දැනුම් කරගෙන. සම්පකාය සංගේදී අනුසාරණ කිසිම පොතේ කැවියන් නොත්. ඒක තමයි අහන්නේ. ඒ ඉහළට දෙන්නේ වෙන කරනවනේ කියලා. පොතේ වල මම කරලා තියෙන අනිවාර්යම තමයි පිළිගන්නවා. ඒනිසා සංස්කාරය පරිච්ඡන්නේ මොකද සබ්බකායද? පොතේ කියන්නේ ආස්වාද ප්‍රසාරයේ මුල්ව මැද අග. ඕක තමයි මොනවාද? ආස්වාද ප්‍රසාරය මුල්ව මැද අග දැක්කම සබ්බකාය පරිච්ඡන්නේ. චිත්තති යදිමානියෝ සම්පකාරේ පස්සන්නේදී මහත් දුස්සාන් චිත්තති චිත්තති ඉක්මන චිත්ත චිත්තති කොහොමද කියන්නේ එක කොහොමද කියන්නේ අද සීලක් චිත්තති අද මුත්තම් චිත්තති අද සංයම් චිත්තති චිත්තති ප්‍රොබික්ටි එකක් මාතේ ප්‍රොබික්ටි එකක් නඩ ගන්න. අද සීලේ වෙනවා. අදි චිත්තේ වෙන ආකාරය. අදි සංඥාම් කියන්නේ ප්‍රශ්නා වෙන ආකාරය දෙකයි. ආල්වාසේ මුල්ලෙන්ද අබර මුල්ලෙන්ද අබර මුල් අදි සංඥා වෙන්නේ කියන බජේ වල මොකද? මොන විදිහටද? ඒකයි කියන්නේ පොන්වල දේවල් සංගාන ගන්න. ඒක අපේ අර්ථය. එතකොට සම්පකාරය සම්පකාරයෙන් මොකක්ද? නාමකාරයක් තියෙනවා අනිත් ප්‍රකාරයක්. දෙකක්. එතකොට සබ්බකාය වෙනකොට නාමකායක් දකින්නට නෑ රූපකායක්. ආකාර ප්‍රසාර සිදුවක් නෙමෙයි. මේ අධ්‍යාත්මික උසේ ආකාර ප්‍රසාර කියන්නේ මේ කොහොමද දක්වන්නේ ඉන්නේ. එන්නේ මුළු සංගම. එනිදී මුළු ඇඟෙන්ම අර මනසේ මුළු ඇඟෙන්ම රෝම සම්පෝෂණවාදී ආකාර ප්‍රසාර දෙපතේ දුන්නා ආකාර දුන්නා මුළු ඇඟම මුස්තනා මුළු ඇඟම පහළටන මුළු ඇඟෙන්ම සිතර දිනවා. ඒක මුළු කයම දකින්නකොට තමන්ට තේරෙන්නේ නැහැ. මේ ආකාශ නිසා මුළු කයම මේ ආකාරයෙන් වෙනස් වෙනවා. ආස්වාදයෙන් මුළු කයම මුළු ශරීරයම මේ ආකාරයෙන් වෙනස් වෙනවා. ඒ ආස්වාද කාස්වාද ආස්වාද කිනීමේ මේ පහළෝ සිට මනසයි වේදනාව සංඥාව සංකාර විඥාන එක එකක් මේක කාර්යාවේ මොළහරිය නැඳ නැහැ කියන සාධාරණ දැන වෙනස් වෙනවා ආස්වාද කරනකොට ආස්වාද කරනකොට තිබුණ නාමකාරය නැති වෙන ආකාරය ඒක ආස්වාද කරනකොට තියෙන රූපකාය නැති වෙන ආස්වාද කරනකොට රූපකාය නෙවෙයි ආස්වාද කරනවා. වනේ පස්පකාන පරිසංවේදී අවස්ථාවේ දුරුහාමුල අදහස්. මම දැකලා තියෙනවා. මාතෘකාව දුරුවෙන් ගාගෙන අන්තරම මොකටද මේකේ කියන්නේ ලක්ෂණ ලක්ෂණ තමයි පාස්කේ හරි සමාධිය නැහැ එන්න හැදන්නේ එතකොට ඒ විදිහට මුළු කාම නාමකය සහ රූපකය. මේ නාම රූපකය ආකාශ ප්‍රඥාසා දෙකේ බැඳී පවතිනවානේ. ආකාශ ප්‍රඥාසතුනේ දෙකේ නම් මේ නාමකය රූපකය වෙනස් වෙනවා. මේකෙදි ආකාශ ප්‍රඥාසයේ විඳක්වන්නේ. නිගමනාසං සෝපාන පස්සමාසං සේනදී මේ ප්‍රාසාතේ උනේ ගොඩක් ගන්න මේ ප්‍රාසාතේ උනේ කොහොමද කොහොමද කියන්නේ මේ ප්‍රාර්ථනා කරන කිසි ප්‍රාර්ථනා කරනකොට තමයි කිසි ප්‍රාර්ථනා කරන නිර්වාසාත කරනකොට තමයි මේ ප්‍රාර්ථනා විරුද්ධ ප්‍රාර්ථනා කරනකොට තමයි ඒ ප්‍රාර්ථනා විරුද්ධ ප්‍රාර්ථනා කරනකොට තමයි ඒක අම්මෝ කියන්නේ මේ ආතතියක් පොඩ්ඩක් කියන්නේ. ඒක නෑ දැන් ඒක තමයි යවන යවන ඔය අත්තම දකින්න. ඒයෙන් දකින්නකොට අධිපඤ්ඤා අපඤ්ඤා දුන්නේ. අධිපඤ්ඤා ඒක කියන්නේ කෙටියෙන් කරන්න නම් ඒක කියන්නේ ඉක්මනවා අදිටි අධිෂ්ඨාන කරනවා මනෝකාය කුණාන් ප්‍රතිමෙන් දෙකම නාමකාය රූපකායෙන් දෙකම ඊළඟට ප්‍රසන්නයන් කාය සංකාරම් කරනවා මම කාය සංකීර්ණීමක් අය සම්පූර්ණයෙන්ම නෝ රූපකාය සම්පූර්ණ නැත්නම් නෝන නෝනේ රූපකාය සම්පූර්ණ සුවඳවත් බවට පත් වෙනවා ආසස් පස්සන් සම්පූර්ණයෙන්ම නාමකාය සම්පූර්ණ නෙවෙයි එතකොට චිත්තපටි සංවේදී අසති සංවේදී කියන්නේ එනවා තමයි. චිත්තපටි සංවේදී අසති සංවේදී ඒක කරගන්නවා නම් මොන ඒ නිරාමිත දෙකේ ආස්වාද කරනකොට කියන එකේ කොහොමද පාරාසත් කරන්නේ ආස්වාද ප්‍රතිරෝධ මත ඒකේ කොහොමද වෙනස් කරන්නේ ඒක පොඩ්ඩක් මෙතනින් පටන් ගන්න ඕනේ දැන් මෙහෙම යනවා කියනවා එහෙම යනවා කොහොමද මේ ඉතිරි කියනවා. ඒක ගායනා සාත ගන්නවා මොකයි පාට ගන්නවා. ඒක අපලා සංසංගී ඉස්සත් දකින්න පුළුවන්. ඒක දිහා බලන්න මොකද ගන්න කියන්නේ? ඒක දිහා බලන්න ඕනේ. සංකාරයන් වලින් සම්බන්ධයෙන් ආනාපාන වේදනාව දැනෙනකොට වේදනාවයි නෝකේ දෙක වෙන කරගන්න අපෝ වෙන දෙයක් වේදනාව සම්බන්ධතාවය. වේදනාව වේදනාව කියන දුක් වේදනාවක් කියන සංඥාවක් තියෙනවා. පස්නේ දුක් වේදනාව දැන හතරට හතරට කියන සංඥාවක් කියන සංඥාවක් තියෙනවා. ඒ උන්නාදෙන විඥානය කියන විඥානයේ වෙනවා. ඒක ආස්වාද සංස්කාරවල බෙදලා නම් ආස්වාද සංස්කාරය වෙනවා. ඒ ධර්මයේ ඔක්කොම දෙකක් මොනවා ඒක. ඒකකම් කප්පෙටයි. සම්මුතිය